සාව 2:25යි අපි මේ රැස්ුනේ පුරුදු ධර්ම සාකච්ඡාව සඳහා කවුරුත් වගේ දන්න කී නැත්තු ධර්ම සාකච්ඡාට පුරුදු ඇත්තු ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා සාදරයෙන් ධර්ම සාකච්ඡාවට සුදුසු ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් මතු කරගන්නයි සමහර වෙලාවට මේ ආනාපානෙ පටන් අර ගන්නකොට අපේ නාසිකාග්‍රේනේ දැනෙන්නේ නැත්නම් උඩුතලයේ කියලා අපි හිතාගනිමු. ඒක බලාගෙන ඉන්නකොට ඉන්නකොට අපි හැපෙන තැනම තමයි බලාගෙන ඉන්නේ. හොඳට නිරීක්ෂණය කළොත් ඕ හුස්ම වැදින තැන මොළේ මැදට යනකම්ම යනවා. මෙතන හැමේ මට්ටමේ තමයි අපි ඉස්සලා අත්දැකීම දකින්න ඉතින් අපි එතනම තියාගෙන ඉන්නවා. අන්තිමට හොඳට බලන් බලන් ගියොත් එහෙම මම මේ බලන්න ඕන දෙයක් කියනවා නෙවෙයි වෙන දෙයක් මම මේ කියන්නේ හොඳටම තේරෙනවා ආනාපානෙමයි ඉන්නේ දැන මාරු වෙලත් නැහැ හැබැයි දැන් හරියට මොලේ මැද සිද්ධ වෙන්න වගේ තමයි ටචින් පොයින්ට් එක මෙතන සිවුන එක මැදට යන්නේ මොකක් හෝ Tamanට හම්බෙන මේ ආනාපාන පිරිමැදීමක් තියෙනවනේ රබින් සෙන්සේෂන් එකක් ඒ සෙන්සේෂන් එක මෙතන තිබුණ එකම හොඳට හොත් යන බලාගෙනකොට අන්තිමට බලනකොට පේන්නේ සම්පූර්ණ මේ මේ හිත මැද මොලේ මැද වගේ සිදුවෙනවා. ඒක ටච් එක තියෙනවා. නමුත් අර ආනාපානේ පටන් ගන්නකොට තිබුණ තැන නෙමෙයි. ඊට නිකන් ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට ගිහිල්ලා වගේ. සමහර වෙලාවල් වලට මේ ආනාපානේ තියෙනවා මේ මෙතන බැලුවට බලනවා කියවට ඇහෙන්නේ නෙවෙයිනේ. මෙතන බැලුවට පේනවා උගාවක් මේ හරිය වගේ සිද්ධ වෙන්නේ. හැබැයි හොඳටම Taman දන්නවා මේ බොරුවක් නෙවෙයි. හොඳටම දන්නවා මේ හිතමනාවක් නෙවෙයි. ඒකමයි. නම ඒක නිකන් නමුත් අර මේ මෙතනයි මෙතනයි අතර දුර මැනගන්න හිතට බැරි වෙලා නියා අඩිය ගෝතු වෙනට අඟල් හය ගෝතු අඩිය කියලා හිතාන මැනලා වගේ. එතකොට මේ හැටි වෙනා වගේ පේනවා. ඒ වගේ සමහරලාට මේ ඇතුලෙන් ඇතුලට යන වෙලාව සහ පිටින් පිටට යන වෙලාවල් තියෙනවා. සමහරට බොහෝම ඈත දුර බැහැරක සිදුවෙනා වගේ වැඩ පිළිවෙලක් පේන්නේ. බොහෝම ලාවට ඡායාවට ඔහේ ඈතක සිද්ධ වෙනවා. කොච්චර ඉබිල බලන්න හදුවත් ලඟ වෙන්න බෑ. කොච්චර ලං කරගන්න නැතුවත් බෑ. ඒක සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නිකන් ඒ හිතලුවක් නෙවෙයි. මන හිතමනාවක් නෙවෙයි. ඈතක සිද්ධ වෙනවා. ඒ සමාහලාට හොඳටම මෙතන ඇවිල්ලා නිකන් මේ කන ළඟ තියලා පීයක් පීරි ගන්නකොට වගේ ළඟටම හොඳට තේරෙනවා. ඒ වගේ මේ ඒක මේ මේ හීනයක්වත් හිත හිතා ගැනීමක්වත් නෙවෙයි. ඒවට කියනවා ආකාර කියලා. එක එක ආකාර වලට වෙනස් වෙනවා. ඒක දිහා එහෙම මේ ඒ කොයි දේ වුණත් Taman එතෙන්ට එනකම් පාර දන්නවනම් මේක දැක්කයි කියලා කලබල වෙන්නේ නැහැ හිත. තාම දන්නව ආනාපානෙම තමයි තියෙන්නේ. නමුත් එක එක ආකාර පෙන්වන්න පටන් ගන්නවා. ළඟ දුර, ඇතුළත පිටත ආදී වශයෙන් විවිධ පෙන්වනවා. මේ පෙන්ුණත් ඒකට ප්‍රශ්න කරන්න යන්නෙත් නැහැ. ඒ ගැන සැක කරන්නෙත් නැහැ. හේම යනකොට ආයෙ සමහරලාට ප්‍රകൃතියටත් එනවා. ඉතින් ඒ වගේ මේ හුරු නැති කෙනෙක් නම් එතකොට හිතනවා මේ වැරදිලාද නැත්නම් මම නිකන් ආනාපානේ කරනකොට හිතනවද අර මේ ප්‍රශ්න එනවා. නමුත් සරුවජන දේශනාවේ සඳහන් වෙනවා ආනාපානී 11 ආකාරයක් තියෙනවා. මේවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නට අන්තයෙන් සැක උපදෝලා ප්‍රශ්න උපදෝලා මේ සත්‍ය ප්‍රවාහයේ ගැම්ම කඩා ගන්න එපා. එහෙම යන්න දෙන එකයි තියෙන්නේ. ඒත් වෙන්න පුළුවන්. එමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට එක ඇල්පෙනිති තුඩක් ගැහුවා වගේ ඩ්‍රොයින් පින් එකක් වගේ තිබුණ එක නැත්නම් මීමැසි පොදිය ඇකිල්ලා වගේ තිබුණ මීමැසි පොදිය ඇවිසිලා. හැම තැනම <clears throat> දඟලනවා. නිකන් මීවැද්දෙක් ඇවිල්ලා මීවැති පොදිය කඩන්න හදනකොට වගේ. මීවැද්දාගේ මීවැද්දාගේ ඔළුව පිට වටේට කැරකෙනවා වගේ <clears throat> ආනාපානෙම තමයි <clears throat> අලු කොටකට ගලක් ගැහුවා වගේ. හැබැයි ඒ වුණාට ඒක සීමාවක් ඇතුළත විතරයි අවුල් වෙන්නේ. අසීමිතව අවුල් වෙලා යන්නේ යම් ප්‍රදේශයකට අවුල් වෙන්න පටන් අරගන්න. ඒ වගේ ඒවා තමයි මැන මැනර් එක කියලා කියන්නේ. convention of manner එක එක මැනර්ස් පෙන්වන්න පටන් අරගන්න. එහෙම නැත්නම් ආකාර පඤ්ඤාති, සංඨාන පඤ්ඤාති කියන මේ ආකාර පඤ්ඤාති තමයි. ඉතල ගුලි වෙලා ලස්සනට කීකර වෙලා තිබුණ මේ මේ මේ දුම් පිබ්බපු මේ වදේ වාගේ තිබුණ එක ඒක පාරට ඇවිස්සලා යනවා. හැබැයි ඇවිස්සලා ගියාට 100 100ක් ඇරලා යන්නේ නැහැ. ප්‍රමාණයක් කරක් කරක් කරක් කරක් ඉන්නවා. සමහරට ආයසරයක් ගුලි වෙනවා, සමහරට විහිදෙනවා. ඒව වුණාට ඒක ආනාපානේ වැරද්දක්වත්, සතිය වැරද්දක්වත්, සමාධි වැරද්දක්වත් නෙවෙයි. එක එක මැනර්ස් පෙන්වන්න පටන් අරගන්නවා. ඒ යන්නේ නම් ඇත්තටම කියනවා නම් ඔය විපස්සනා පැත්තට යන්න තමයි කතා කරන්නේ. ඒ ධාතු ගුණ තමයි පෙන්වන්න හදන්නේ. වායෝ ධාතුව මේ අවුස්සලා වැඩේ අවුස්සනවා. ඒ වගේම තියෙනවා ඊටාම වටිනා මේක හිතා ගන්න අමාරුයි. නමුත් මේ අපිට මූල ධර්මෙ ලං කරගත්තොත් ගන්න පුළුවන්. ඒ ආපෝ ධාතුවේ තියෙනවා ආබන්ධන ලක්ෂණය කියලා එකක්. ආබන්ධන ලක්ෂණය කියලා කියන්නේ මේ ඔක්කොම යම් සීමාවක් ඇතුළතදී පිට යන්න දෙන්නේ නැතුව කොටු කරගෙන ඉන්න ගැතියක්. දැන් අපි ආබන්ධන ලක්ෂණය පෙන්වන්න හදාන්නේ මේ අග්ගලා හදලා පැණි දැම්මට පස්සේ ඕන ඕන විදිහට පිඩි පිඩු හදන්න පුළුවන්. පැණි දාන්න ඉස්සලා ඒ ඒ පිටි ගුලි කරන්න බෑ. පැණි අඩු වුණොත් හොඳට ගුලි කෙරුවොත් ඔය දත් දාපු කට්ටිය එහෙම දත් ගලවලා යනවා. ඒ දත් කැල්. ඒ තරම් හයි වෙනවා. පැණි වැඩි වුණොත් වැක්කෙනවා. ඒ තමයි ආබන්ධ ලක්ෂණ පෙන්වන්නේ. හැටි නමුත් ආබන්ධ ලක්ෂණ එකක් තියෙනවා. ඒක ලිහිල් කරනවා. හැබැයි සීමාවක් ඇතුළත. ඒකට ආනාපානෙ ඇවිස්සෙනවා. ඇවිස්සුනාට 100 100ක් කඩලා යන්නේ. යම් සීමාවක් ඇතුළත නලියන්න පටන් ගන්නවා. ආයෙසරක ගුලි වෙනවා, පිටි වෙනවා. අය එකටත් කියනවා වායෝ ධාතුව තමයි කම්පණය පෙන්වන්නේ. චංචල බව පෙන්වනම සීමාව මේ සීමාව ඇතුළත නටන්නේ කියන එක ආපෝ ධාතුවේ ගතිය. අපි සාමාන්‍යයෙන් කියනවා මේ හරකෙක් බැන්දට පස්සේ ඒක බොහොම මේ මේ කෙටි කරලා කණුවටම තියලා බඳින්න පුළුවන්. ඊට පස්සේ ඕන දිග ලණුවක දාලා ගැට ගන්න පුළුවන්. ඒකෝට බැඳපු ලණුවේ ප්‍රමාණයට ඌ කැරකෙනවා. සම්පූර්ණ ලියලා අරින්න පුළුවන්. ඒ ලියලා ඇරිල්ලක් ආපෝ ධාතුව දෙන්නේ නැහැ. එයා කඹයක් දෙනවා. ඒ කඹේ ප්‍රමාණයට තටන්න පුළුවන්. ආන්නේ විදිහට මේ එක එක වෙලාවල වලට ආපෝ ධාතුවේ තියෙන මේ බන්ධන ගති වැඩි වෙන්න වැඩි වෙන්න පිටු කරනවා. සමානතර බුරුල් කරනවා. එතකොට මේ නටන අංශු දඟලන්න පටන් ගත්තාම අංශු ඇතුළත ඒකට ආවේනික බරකුත් තියෙනවා. ඒ අංශුවට ආවේනික බරක් තියෙනවා. ඒක තියෙන ඒක මේ නිකන් මේ සහැල්ලු වෙලා යන්නේ නැහැ. ඒක යා නලියන. ඒකට පටවි ගතියක් තියෙනවා. ඒසොට ඒක එක්කෝ ඒකේ සීතල ගතියක් උණුසුම් ගතියක් වෙන්නේ නැත්නම් ශරීර උෂ්ණත්වය මාන්ට આવොත් උණුසුම සිසිලක් පෙන්වන්නේ නැහැ. ඒසොට බැලුවොත් මේ පුංචි පුංචි අංශු ඒ ගුලිය කඩලා බැලුවොත් එක එක පුංචි අංශුවක 13 ගුණ හතරම තියෙනවා. හැබැයි ආරකෙම මයික්‍රෝ ලෙවල් එකේ පෙන්වනවා. පුංචි කෙරුවට පස්සේ පුංචි එකෙත් ඒ ගතියෙන් පේනවා. ඒකට මේ සයන්ටිෆිකලි ගන්න හෙලෝග්‍රැෆික් කියලා හෙලෝග්‍රෑම් කියලා කියන්නේ ඒ චිත්‍ර චිත්‍ර જાතියක් තියෙනවා. ඒ චිත්‍රයේ මේ ලොකු චිත්‍රයක් ගත්තාම ඒ මොකක් හරි ඈතින්ල බලනකොට මොකක් හරි පැටර්නයක් තියෙනවා. ඒ පුංචි කෑල්ලක් කඩලා බැලුවොත් ඒ කෑල්ලෙත් අර පැටර්න් එකම තියෙනවා. ඒක තව කඩලා බැලුවොත් ඒකෙත් ඒ පැටර්න් එකම තියෙනවා. ඒක තව කඩලා බැලුවොත් ඒකෙත් ඒ පැටර්න් එකම තියෙනවා. බලනකොට කොච්චර ලොකු වුණත් පුංචි වුණත් ඒකමයි. මේක හොඳ දැන් දැන් මේ දවස්වල මම මගේ කම්පියුටර් ඇති ඒ චිත්‍රපටිය දාලා තිනවා. ඒක දැන් අලුතෙන් හදලා පෙන්නලා තිනවා. ඉස්සර හදලා තිනවා මේ ඔය එච්චරම හොඳ කැමරාස් නැති කාලේ චිත්‍රපටියක් හදනකොට. ඒ චිත්‍රපටිය පෙන්වවලු ඉස්ලාම පරමාණුවක්. ඒකේ පෙන්වනවා න්‍යස්තිය තියෙනවා. ඉතින් ඒක සමාහට චිත්‍රාකාරයක හදබෙවක් නැති අංශු කැරකෙනවා. ඉතින් පෙන්නගෙන ඉන්නවා මේ තාම කුඩා අංශුක ස්වරූපේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කැමරාව ඈත් කරුවට පස්සේ ඒ වගේ අංශු රාශියක් කියලා අණුවක් හැදෙනවා. ඊට ඒ අණු වැඩ කරනවා. ඒකටත් ඒ අණුව වෙන අණු වලට වැඩි වෙනවා. ඒක තව ටිකක් කරන යනකොට එහෙම අණු ගොඩක් තියෙනවා. තව එහෙම කරන යනකොට පෙන්වනවා ඒක මේ මී මැස්සෙක්ගේ තට්ටක විනිවිද පේන කෑල්ලක්. මැස්සෙක්ගේ තට්ටක විනිවිද පේන කෑල්ල. ඊට පස්සේ තවත් කැමරාව ඈත් කරපුවම තට්ටගේ මැස්සගේ තට්ට පේනවා. ඊට පස්සේ ටිකක් ඈත ගිහලා මැස්සා පේනවා බලනකොට මිනිහෙගේ මූණේ වැහලා ඉන්න මැස්සා තාකයක් පස්සට ගියාම මනුස්සයාගේ මූණ පේනවා ඒ තාපස්සට ගත්තාම මනුස්සයා උරුවක් පදිනවා උරුවක් පදිනවා මැස්සේ මූණේ මූණ මැස්සේ ගන්න තාටියක් ඈට ගියාම මේ ඔරුව තියෙන වැවක තවත් උඩට ගත්තාම වැවෙන් උඩට ගිහිල්ලා රටක රටෙන් උඩට ගියාම ලෝකේ දැන් මුළු ලෝකෙම අර මනුස්සයා මොනවක් අපේන්නේ අයින් කරන අයින් කරන ගියාට පස්සේ සූර්යග්‍රහ මණ්ඩලෙ පෙන්නකොට අර පරමාණුයේ ස්වරූපය ආය සූර්යග්‍රහ මණ්ඩලෙ පෙන්නවා. සූර්ය වැඩේ මෙව කරකිනවා. ඉතාම කුඩා අංශුවේ සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලෙ තියෙන එකම ආකෘතිය. ඒ මේ දවස්වල පෙන්නනවා මේ ඒත්වය ඇමරිකාවේ කැනවරල් තුඩුවේ පරීක්ෂණාගාරයේ අයින තියෙන ගහක කොලයක් කුලයක් බෙල්ලා ඉතාලම කොට බැලුවද මම මම හරියමයිද බද්දගේ මේකෙත් ඇති සමහරලාට මට ආවම මම ඔක්කොටම ඊමේල් අරිනවා වෛරස් ඊට පස්සේ මීටර් 10න් පංගුවෙන් 10න් පංගුවට කැමරාව ඈඩ් කරන ඈඩ් කරන ගිහිල්ලා සම්පූර්ණ ලෝකය පෙන්නලා ලෝකෙන් ග්‍රහචාර මණ්ඩලය පෙන්නලා ඊට පස්සේ ගැලැක්සි එකම පෙන්නලා ඒ ගැලැක්සි එකයි අර පුංචි අංශු ඒක පරමාණුය පෙන්නන්නේ ක්වැක්ස් පෙන්නන්නේ පාටිකල්ස් ඔය ඔක්කොම එකයි 100% සම්පූර්ණ චිත්‍රය දැක්කත් එකක් හරියට පුංචි එකක් දැක්කත් එකමයි. එතකොට ඔය ආනාපානේ බලලා ඉන්නකොට ඒ ආනාපාන පේන මුළු පදාසෙම බැලුවත් ඒක විසිරලා ගිහලා ඒක අංශුවක් ගන්න ඒකක් ඇනලයිස් කරලා බැලුවත් එකමයි. ඒක චරුවත් යන හොඳටම දැනගත්තා. සරජික එළියට ගිහිල්ලා මුළු ලෝකෙම හොයනවට වැඩිය උඹ ඇතුළට ගිහිල්ලා එකක් කඩලා හොඳට බලපන් එතකොට මුළු ලෝකෙම පේනවා. ඉතින් ගණ දෙයියන්ගේ සහෝදරයාගේ කතාවෙත් ඕකනේ කියන්නේ. ඒ මේ අයියා මල්ලි දෙන්න මට මතක නෑ අයියාගේ නම මට මතක නෑ. මොකද මේ දෙන ඈ ඈ කතරගම දෙවියන් වෙන්න ඇති. දෙන්නට කතා කරලා මේ කියලා තියෙනවා ලෝකේ වටේ ගිහිල්ලා වරෙන් කිය. ඉතින් අරයා කරදී වලල්ල පා ගන්න සම්පූර්ණ ලෝකේ කනදේ යෝගී ඉල්ලෙවලා ලුණු පොල් කට්ට වටේ ඇවිදලා ආවලු. ආ කොහේ ගැහුවත් කොච්චර කතරෙන් එළියට යන්න යන්න යන්න අපි එක එක ඔබ්ජෙක්ට්ස් මාරු කර කර හැම එකෙම ලෙල්ලලේව කකාලේව කකා යනවා. කාදාකත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. බුදුජානක කිව්වා ඒක එක්ස්ට්‍රෝවර්ට්. මේ ඉන්සයිට් කියලා කියන්නේ ඉන්ට්‍රෝවර්ට්. අල්ලලා එකක් අල්ලන පුංචිම පුංචි කොටස අල්ලන. අන්න ඒකට සම්පූර්ණ සද්ධාව පිටවගෙන හොඳට බලන්න. එතකොටයි ලෝකේ තියෙන සම්පූර්ණ සෙල්ලම මේක ඇතුලේ තියෙනවා. ඉතින් විද්‍යාවයි බුද්ධ ආගමේ ධර්මයේ දෙකෙන් ප්‍රධාන වෙනස උතන විද්‍යාව බාහිරයට ගියා. වේ උග්‍රහ ලෝකාගාර අන්නම් මනන් තේරම හොයනකොට බුදුජානනාත ඊනහ වෙලා ඉන්නේ මේ මොඩියෝ. මේ මෙතන බලපන්. ඕකේ තියෙන තේරම. ඇත්තටම ඒ විද්‍යාඥයන්ට හොයාගන්න බැරි තරම් දේවල් බුදුජානනාංශ කියලා කියනවා. අද ඔය මම දැක්ක මේ ළඟදී ඔය ගන්ලි ධර්මවත් මහත්තයාගේ පොතකට පෙරවදන් ලියලා තියෙනවා. ඒ දැන් ওই විද්‍යාවේ ඔය මයික්‍රොස්කෝප් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හොයාගෙන හොයාගන්න කිසිම දෙයකට ඉන්ටර්ප්‍රිට් කරන්න ඒකට අර්ථකථන දෙන්න විද්‍යාවෙන් බැරිලු. දැන් අරගන්නේ බුදුරජාන් වහන්සේගේ සූත්‍ර වලින් එයා කියනවා සාරංගම සූත්‍රයෙන් තමයිලු මේ මෑතකදීම හොයාගත්ත දෙයට ඉන්ටර්ප්‍රිටේෂන් දීලා තියෙනවා. මේ සූත්‍රයේදී විස්තර කරලා තියෙන අවුරුදු 2000කට ඉස්සෙල්ලා. කිසිම ටෙලස්කෝප් මයික්‍රොස්කෝප් මොකුත් නැතුව. ඒකේ කියලා තියෙනවා මෙහෙම. ඒක ඉතින් අරගොල්ලෝ විද්‍යාඥයෝ හොයලා බලනකොට ওই පරණ පුරුදු ෆිසික්ස් කෙමිස්ට්‍රි වලින් ඒකට උත්තර දෙන්න බෑ. ඉතින්ම ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ මොකක්වත් උද. ඒකට උත්තර දෙන්න පුළුවන් බුද්ධ ධර්මයේ විතරයි. ඒ ලස්සනට බුදුරජාණන්සේ කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේකේ වැඩපිළිවෙල. ඒකෝට හිතනවා කොහොමද මේ මෙව මේ නොදැක්ක මිනිස්සු මේ පාඩම අපි දක්වා ගිනාවේ කොහොමද? එමෙ ඔය බුදුහාමුදුරන්ගෙන් අහලා 2500ක් එනකන් ඔය දැකපු ඇත්ත නෙවෙයිනේ මේ අරගෙන ආවේ. නමුත් ඒත් බුද්ධ ගෞරවය නිසා හෝ අඩුවානේ ග්‍රාමයකින් වචනෙන් ඔක අරගෙන ආවා. ඉතින් ඒක නිකන් ඉන්ට්‍රස්ට් එකට මම මේ කියන්නේ. ඉතින් ඕක දැක්කට පස්සේ සරුවච්චන් වහන්සේ අපි කියන සරුවච්චයි කියලා. ඒ වුණාට සරබලධාරි දෙවියන් වහන්සේ ගැන විස්තර කතා කරනකොට ඒගොල්ලත් කියන්නේ ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේක සරුවච්චයි කියලානේ. ඉතින් අහලා තියෙනවා මොකද උඹලගේ දෙවියන් වහන්සේ ඔක දැක්කේ නැත්තේ කියලා. ඊට දැක්කා ගෝලයන්ට කිව්වා නමුත් ගෝලෝ තේරුම් ගත්තෙත් නෑ අද දක්වා ගේන්න තරම් ඒගොල්ලන්ට කැපැසිටි එක නෑ කියලා. මේක හුඟා සටල් ධර්මයක්. එයා දැක්ක දැක්කට මොකද බැට් එක පාස් කරන මිනිස්සුන්ට බැට් එක ගේන්න බෑ. ඒවා මේ ප්‍රතිපatti පිරුවේ නැහැ. ඒ නිසා මගදී මගදී වටන වටන කොටත් හැලුණා කිය. බුද්ධහගෙම වුණත් සඳහන් කරනවා කල් යනකොට යනකොට මේ නිබ්බාන පටිසංයුත්ත දේශනා අප්‍රිය කරන්න පටන් ගන්නවා. තේරෙන්නේ නැහැ මේවා කතා කරලා ගැඹුරු වැඩි අපිට මේ සුරංගනා කතාවක් කියනවනම් ජාතක කතාවක් කියනවනම් සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරනවා කට අරගෙන අහගෙන ඉන්නවා. මේ ගැඹුරු සංයුක්ත ධර්මයක් දේශනා කරන චානේ අපිට ඔය ගෙවල් වල ඉන්න ගමන් ඕවා කරන්න බෑ තේරෙන්නේ නැහැ කියලා අතාරින්න පටන් ගත්තොත් වෙන්නේ ඉස්සරහට ඉන්න කට්ටියටවත් මේක පාස් කරගන්න හම්බ වෙන්නේ නැහැ හැබැයි බණ අහලා නෙවෙයි අත්දකින්න අත්දකරව ස්ටේරෙන් පටන් ගන්න මේ සරුවචනසේ කියලා තියෙන වචන වලින් තමයි ව්‍යාකරණයෙන් තමයි තේරෙන භාෂාවෙන් තමයි හැබැයි ඔය පොතේ ලියලා තියෙන එක නෙවෙයි ඔය කියවෙන්නේ තමන් බණ කියනකොට තේරෙන ඔය ටඩේ විශාල ගැඹුරක් තියෙනවා මේ වචන වල හැම වචනයකම අද කියප එක හෙට භාවනා කරලා බලන්න ඊටදී වෙනස්. භාවනා කෙරුවට පස්සේ වෙනදා කියපු සූත්‍රයක් ආය අරගෙන කියවලා බලන්න අමුතුම ඕජාවක් අමුතුම රසයක් එන්න පටන් එකම දේ තමයි. ඒ මොකද හේතුව අර තමන්ගේ අවබෝධ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න බුදුබණ දිදුලන්න පටන් ගන්නවා. දිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආනාපානෙ වුණත් එකේ එක ආකාරයක් දැකපේකන දෙකක් දෙකක් දැකපේකන තුනක් 11 ආකාරයෙන්ම දකින්නකොට එයාට පිම්බීම හැකිලිම කරන කෙනත් එක කිසිම ගැටුමක් එන්නේ නැහැ. පිම්බීම හැකිලිමෙත් කරන්නේ ඕකම තමයි. ආනාපානෙත් ඕකමයි. පය ඔසවන යවන තබන ඒත් ඒකමයි. මේ මොකක් හරි අල්ලනකොට ඒත් ඒකමයි. දකින්න කොටත් ඒත් ඒකමයි. අර එක පදයක් හරියට දැනගත්තා නම් ඒක හැම එකටම ඇප්ලිකබල්. ඒක ඔය ਸਰවඥාන්සේ ඉන්න කාලේ ඒක සාමාන්‍ය මේ මධ්‍යස්ථ පෞලක කෙනෙක් පැවිදි වෙලා තියෙනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ මේ එක හාමුදුර කෙනෙක් ගාවට ගියාම කියනවලු ඔය භාවනා කළා හරියන්නේ නැහැ විනය හොඳට දැනගන්න ඕන. ධානි ටිකක් වළඳන හැටි දැනගන්න ඕන. පාත්‍රි හොදන හැටි දැනගන්න ඕන. පින්ඩ පාත යන හැටි දැනගන්න ඕන. සිවුරු අඳින හැටි දැනගන්න ඕන. තව කෙනෙක් ගාවට ගියාම කියනවා "ඉව්ව කරලා හරියන්නේ නැහැ සූත්‍ර කියවන්න ඕන." ඌව දන්නේ නැතුව ඔය භාවනා කළා හරියන්නේ නැහැ කියලා. තව කෙනෙක් ඌන්න පැත්තක දාලා භාවනා කරනෝයි භාවනා කරපුවම හරියනවා. ඉතින් මේ හාමුදුර කන්ෆියුස්ඩ්. විනය ඉගෙන ගන්නවද සූත්‍ර ඉගෙන ගන්නවද භාවනා කරනවද පස්සේ සරුවචනදාට කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් බෑ මං සිවුරුවයි. මොකද කාරණා මේ එක එකන එක එකන දෙන්න මේ රෙස්පොන්සිබිලිටිස් බලපුවම එකක් අපුංචි නෑනේ. විනය ඉගෙන ගන්නවා කියවම අවුරුදු 7-8ක වැඩක්. සූත්‍ර ඉගෙන ගන්නවා කියවම අවුරුදු 7-8ක වැඩක්. භාවනා කරනවා මරණකම් කරන්න. ඉතින් මේක මට කරන්න බෑ. මෙච්චර ගොඩක් එක වෙල කරන්න කොහොමද? බුදුහාමරමට එකක් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එකක් නම් මොන මඟුල හරි කරතයි කියලා. හිත දිහා පොඩ්ඩක් විතර බලපන් ඒ ඇති. නැත්නම් හිත දඟලන හැටි විතර බලපන්. ඒ ඇති ඒක විතරක් කන්ට්‍රෝල් කරගත්තම හැරි කියලා. ඉතින් ඒ නිසාට බොරු නෙමෙයි. විනය කියන්නේ බොරු නෙමෙයි. සූත්‍ර කියන්නේ බොරු නෙමෙයි. භාවනා කරලා ලැබෙන දේ බොරු නෙමෙයි. එක එකනා එක එකනා ගැටි ලියන හැටි වෙනස්. ඉතින් ඒක නිසා කෝකෙන් හරි කියන්න තියෙන අපි අපි දන්නවා එකක් ඒක හොඳට දන්නවනම් ඕනම දැනකට ඒක ඇප්ලයි කරන්න. මේ ශානපානේ කවදාකවත් හිතන්න එපා මම තම දන්නවයි කියලා තව නොදැක්ක පැති ගොඩක් තියෙනවා කියන හැඟීමෙන් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන හැඟීමෙන් බැලුවොත් හැමදාම එකට සාදරකම තියෙනවා. ඒක තමයි මම කියන්නේ ඒක එක නෑ දකින්න පැති වෙනස් වුණාට එකම දේ තමයි දකින්නේ. අවශ්‍ය නෑ මෙනෙහි කරන්න බෑ මොකද මෙනෙහි කිරීම කරන්න වෙන්නේ ප්‍රඥප්ති ශේෂ්ත්‍රය විතරයි. ඔතෙන් දැනුණ ප්‍රඥාව දෙන්නේ ධාතු මනසිකාරයට වැටලා. ලොකු සාහිත්‍යක වචනෙන් කියනවනම් දැන් මේ ඇවිල්ලා ඉන්නේ අසවලා කියලා දැනගන්න එක විතරයි කරන්න මේ වායෝ ධාතුවයි මේ සෙල්ලම් කරන්නේ. මේ පඨවි ධාතුවයි කියලා දැනගන්න නම කියනවත් යන්න එපයි කියනවා. මොකද එක්කෙනෙක් නෙවෙයිනේ 10ක් 15ක් වැඩනේ. එක එකන නම් කරන්න වෙලාවක් නැහැ. මොකද දැනගන්න මෙතෙන් තියෙන මේ තද ගතිය, මෙතෙන් තියෙන වැගිරෙන ගතිය, මෙතෙන් තියෙන උණුසුම, මෙතන තියෙන අප්‍රිය ගතිය, මෙතන තියෙන ප්‍රිය ගතිය කියලා ස්වභාව, භාව, ගති ඒ ටික දැනගෙන ඉන්නකොට ඉබේම නිකන් නොමිලේ පෙන්නන ජවනිකාවක් යන්නේ. ඒකටම යnderලා අර ගත්ත ගැම්ම හැල්ම කඩා ගන්න නැතුව දිගට යන්න යන එකයි දෙන්න තියෙන්නේ. එන්න එන්න එන්න ලඟ වෙන්න ලඟ වෙන්න එක එක ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වේග වෙන්න පටන් ගන්නවා. කම්මැලිකම එන්න එන්න ඒව සීතල වෙන්න පටන් අරගන්නවා. පුළුවන් තරම් ලං කර කර ලං කර බලන්න තාම අර එලඹ සිටි සිහියත් හොඳව දල්වාගත්ත වීඩියෝ කුත් ඇතුව බලන්න හිටියොත් ඒක සජීවී වෙන්න සජී එන්න උච්චන්න ආසන්න වෙන්න පටන් අරගන්නවා. සක්මනේදී ඕන තරම් වෙන්න පුළුවන්. පරියන්කේදීත් වෙන්න පුළුවන්. ඒ වෙනුවේ මේ එදිනදා වැඩ කරනකොට සමහරලාට එන්න පටන් අරගන්නවා. එකම වැඩක් ඔය නිතර කරගෙන ඉන්නකොට නිකන් පරියන්කේ ඉනකොට ඉන්නකොට තියෙන වගේ මැග්නටික් ඉෆෙක්ට් එක ඇවිල්ලා හරියට ඒ වැඩේට නිකන් අල්ලගෙන හිටනවා හරියට මේ පොඩි දරුවෙක් අලුතෙන්ම සෙල්ලම් බඩුවක් ගත්තාම ඌ ඒකෙම নিমগ্ন වෙලා ඉන්නේ. නැත්නම් චිත්‍රකාරයෙකුට හොඳ ලස්සන චිත්‍රයක් තියා බලන ඉන්නකොට ඒකටම අල්ලලා හිටින්නේ. අන්න වගේ භාවනාව හරිය කෙනාට අසුචි ගොඩක් තියා බැලුවත් මොකක් දිහා බැලුවත් අහුවෙන්න පටන් ගත්තොත් ධාතු කොටස අහුවෙන්න පටන් අරගත්තොත් ඒක රත්තරන් වුණත් එකයි අසුචි වුණත් එකයි ඒකේ දෝෂයක් නැහැ. මතු කර ගැනීමේ ශක්තිය එනවා. ඒක ඉතින් පුද්ගලික ලක්ෂණක් ලකුණක් නෙවෙයි. ඒ ගినాපු ගැම්මෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ওই භාවනා රිට්‍රීට් වල ඉන්නකොට හරියට මේ වගේ දේවල් එනවා. මොකද උදෙත් භාවනාව බණත් අහනවා ධර්ම සාකච්ඡාත් කරනවා භාවනා කරන අය දකිනවා එතකොට ඒව නිකන් පදන් වෙලා ගොනු වෙලා ඉඳ තියෙන ඉඩ වැඩි එහෙම වෙනකොට. ඉතින් කියන්නේ නවත්තන්න නැතුව දිගට යන්නයි කියලා මොකද මං හිතන්නේ මේක ඇතුලේ කුඩු විකුණනවා කියලා. එහෙම තියෙනවා නම් ඉතින් ඔය ටික පරිසම් වෙන්න ඕනේ පදන් වෙලා. එහෙම ඒව නැති නිසා හොඳට වැඩිගෙන එන වෙලාව. අල්ලලා යන්නේ එකයි තියෙන්නේ. කීප වතාවක් කියලා දෙනවා. ඔතෙන් එනකොට කඩන්න නම් අපිට හැකියාව තියෙනවා. ඔතෙන් යනට හදන්නයි අමාරු. ඒ කිය ඔක්කොට මේකින් මෙහෙම කරනකොට මෙහෙම වෙයි මෙහෙම වෙනකොට මෙහෙම වෙයි කියලා කම්පියුටර් මැනුවල්ස් වගේ ලියන්න ගත්තොත් එහෙම කවදාකවත් ඒක ඉවර කරන්න බෑ. අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ක්‍රමේ Taman දැනගන්න. 110 නම් 200ට කීයද? 20යි. 300ට කීයද? 30යි. එච්චරයි. 110 නම් මේකයි 30 නම් මේකයි කීක ඔක්කොම මැනුවල්ස් ලියලා ඉන්න කතියක් අතර මේ දැන් තමයි මෙහෙමවත් නැත්නම් මේ මේ සරුවචනාංශයේ අපේ සරුවචනාංශලා හත් දෙනෙක් ගැන පොතේ සඳහන් වෙනවා මේ සිකී වෙස්සබූ ගෞතම කෝණාගමන කියලා ඒ සිකී පුත්‍රජාන් වහන්සේ මුළු ජීවිත කාලේ පුරාම අවුරුදු ලක්ෂ ගණන් ජීවත් වෙලා තියෙනවා අනිච්චන් දුක්ඛං අනත්තං කියන පද තුනෙන් එහාට මොකක්වත් කියලා නැහැ සම්පූර්ණ කැලේමයි ජීවත් වෙලා තියෙන්නේ ඒ කැලේ මේ යක්ෂ පිසාචයන්ගේ වාසස්ථානය කිසි කෙනෙකුට යන්න බෑ ඒකට යන්නේ පණේපා කියාගෙන. ඊයාට පස්සේ උන්වහන්සේ දැකපුවාම උන්වහන්සේ සඳහන් කරනවලු මේක අනිත්‍යයි මේක දුකයි අනාත්මයි ඉච්චරයි. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. අපේ උතුම් සරුවචනයිස් තමයි මේ 84000ක් ධර්මස්කන්ධයට කඩලා මේ විනය මෙහෙමයි ධර්මයේ මෙහෙමයි කියලා සෝවාන් කරන්න බව ගව් ගණන් ඈතට ගිහිල්ලා වැඩ කරලා තියෙන්නේ කාශ්‍යප සෞත්‍රඥාන්සෙත් එම කරලා තියෙනවා. ගෞතම සරුවචනන්සෙත් කරලා තියෙනවා. ඒ නිසා අපි ළඟ තියෙනවා ගොඩාක් ඇත්තට මේ ස්පූන් ෆීඩින් සිස්ටම් එක පුංචි පුංචි කොටස් වල කඩ කඩ යනවා. නමුත් ඒකෙන් අපේ අර හිතේ තියෙන ධම්මවිචේ කොර වෙනවා, බාල වෙනවා, මන්දෝත්සහයි වෙනවා. ඉතින් අපි ධම්මවිචේ හදා ගන්නවා. මේ වගේ දෙයක් කොහොමද අපි ධර්මයට අනුව විසඳගන්නේ කියලා එතකොට තමන් හරි ස්වාධීනයි. පුළුවන් තරම් ඉතින් ගුරුරුත් කියලා දෙනවා පොතුත් කියලා දුන්නට තමන් නිතරම හිතා ගන්න තියෙනවා මන්ට තියෙන්නේ මගේ සරණමයි කවුරුත් ඇවිල්ලා මෙහෙම හැන්දෙන් කව කව ඉන්න වෙලාවක් නැහැ. ඒ ධර්ම මත වෙනකොට අදාළ ධම්මවිචේ සම්බොඤ්ඤගේ මතු කරන වීරියේ දිගට කරන්න ඕනේ තේ කරනකොට දෙකයි කැප කරන්න වෙන්නේ කය සහ ජීවිතය කියන දෙක කැප කරන්න. මේ දෙකට ආදරේ තියෙනවා නම් ඉතින් ආපහු ගෙදර යනවා. නැත්තම් ඒ වෙලාවේ දිගට පරිේශණය කරගෙන යනවා කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. නැත්තම් එහෙම නැත්තම් ඔය යම් කිසි අලුත් ජවනිකාවට එන්න හදනවා නම් පුළුවන් තරම් ඒකට වෙන්න ඉඩ දීලා ඒක ඉවර වෙනකන් ඉන්න ඕන. අර ආපු ගැම්මේ හැටියට මොකක් හරි අලුත් දෙයක් වෙන්න හදනවා නම් ඉතින් එහෙම නැතුනොත් එimhe අනිත් දවසේ ආයේ ඒ පාර දිගේ කියලා ඕක හම්බ වෙයි කියලා ෂුවර් කරන්න බෑ. ආපු වෙලාවේ ඒ කියන්නේ මේ කලදුටු කල වල ඊයගම් කිව්වා වගේ අවස්ථාව ආවොත් ඒකට අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා ඒ සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවලු මේ ඒ වගේ භාවනාවේ යම් කිසි තැනකට එළඹිලා පෙළඹිලා එන වෙලාවක් ආවොත් දාන වේලක් අතහැරියට කමක් නැහැ. ඒ වෙලාවේ මම ළඟට ආවත් මට වඳින්නවත් නැගිටින්න එපා. ඒක නෙමෙයි මට කරන ගෞරවය කියන්නේ. ඒ දවසක් මම ඔය මීටිගේ ඉන්නකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේට ඉතින් දවස් තුනක්ම දාහනේ අරගෙන බඩේ දැවිලා ඒ පැත්තකටලා පුදි. මොනවාක බෙහෙත් ගන්න කැමතිත් නැහැ. ඉතින් හරි මුළු නිස්සන්න වනේම හරි අපහසු තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ දොස්තර කෙනෙකුට ගෙන්න ගියාම එන්න දෙන්නෙත් නැහැ. ඉතින් එක දවසක් මේ අපිට සැකයක් ඇති වුණා ડોක්ටර් සානාගේ එයි කියන සැකේ. ඉතින් එතකොට මේ මම තමයි ප්‍රධාන උපස්ථායක. මම හරියට දෙකට ගිහිල්ලා පරියන්ගිට ගියා. ගිහිල්ලා දෙක තුනට නැගිටලා යනකොට දොස්තර මහත්තයා ඇවිල්ලා ගිහිල්ලා. ප්‍රෙස්ක්‍රයිබ් කරලා ගිහිල්ලා තියෙනවා කවුරක්වත් ඉඳලා නැහැ මේ මේවා කරගන්න. මම ඉතින් ගියාට පස්සේ ඉතින් මටත් එක විදිහකට බලනකොට දැන් මේ ආයතනයක් නඩත්තු කරන පැත්තෙන් බලනකොට නොවිය යුත්තක්. ලොකු සංසාර ඔක්කොම කරන්න පුළුවන් ওই වෙලාවට මට පණිවිඩයක් එව්වේ නැහැ. ජනමත් ආව කියලා පණිවිඩයක් කරන මං කව සංඥාචර මේක විපස්සනා පැත්තක තියන්නකෝ. දැන් ඊගාට කරන්න තියෙන දේ වැඩ දැනගන්න දැන් මම හිතියේ නැහනේ. ඉතින් ওই නම භාවනා කරුවානේ. ඉතින් මං සංසාර වෙනද අවශ්‍ය වෙනකොට කතා කරනවා නම් මේක පොඩ්ඩක් පණිවිඩේ නම භාවනා කරනවා නම් බුදුන් ආවත් නැගිටින්න එපයි කියලා තියෙන මේ වෙච්ච දේ මොකද්ද? කොහොම සුළු දෙයක් ඔය භාවනා කරනකොට කොහොම තමයි කියන්නේ. කාටද කියන්නේ? මේ නරකට පිටු වෙලාවක් ඒ. හොඳට පිටු වෙලා තමයි යම් කිසි Tamanට භාවනා කරන යනට තේරෙනවා. සමහරලාට බෙර ගහගෙන දුම් වල අල්ලගෙන දැන් යකා පරල වේගෙන එන වෙලාව වෙනවා. එහෙනම් තොইল පොඩ්ඩක් නටලා නතර කරන්න. නැත්නම් අපරාධ මේ යකා එනකොට තොইল නතර කරන්න එපා. තේරුණාද? එනකොට කතා කරනවා මට බයිනෝ කතා කරනවා ඇහෙන්නේ නැහැ කියලා මට ඇහෙන්නේ නැහැ කියනවා. ඊගාට ප්‍රශ්නයක් තියෙනවා හුස්ම හිත එකතන සේතිබි හිත නැවතුණා වගේ හිතෙනවා ශරීරේ නැති වී ගියාසේ එක් එක් තැන්වල වේදනාව පමණක් ඉතුරු වෙනවා කරුණාකර මේ අවස්ථාවේදී පැහැදිලි කර දෙමි ඉල්ලා සිටිනවා දැන් මේක පැහැදිලි කරන දෙයක් නෑ මේ අවස්ථාව ආව නම් මේක පුළුවන් තරම් සිද්ධිය ඉවර වෙනකම් මේ අවස්ථාවේ මේ තැම්පත් වෙන්න දෙන්න මේ මුල දැක්ක මේ මේක දිගටම ගිහලා ඉවර වෙනකම් යන්න හරි කොච්චර වෙලා මේකේ ඉන්න පුළුවන්ද කියලා මේ සිද්ධිය මුලැමැදාග දකින්න කියන තියෙන එක පැහැදිලි කරන දෙයක් නෑ මේක. මොකද්ද මේ වෙන්න හදන්නේ? ඒ ඉන්ටර්ප්‍රිටේෂන්ස් මොකුත් ඕනේ නෑ. ඒ වගේ Tamanට පැහැදිලි වෙනවනම් මේ නීවරණ මොනවාක්වත් කරදරයක් නෑ. හිතම හොඳට නිසින්ින්ද යනවයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම යන්න ජවනිකා ඉවර වෙනකම්ම ඉන්න දෙන්න වගේ කරන්න තියෙනවා. එතකොට ඒක මේ Tamanගේ බුද්ධියට සින්න වෙනවා. සිද්ධිය මුල විතරක් දැකලා නතර කරලා මේ මොකද වුනේ කියලා අහන්න හැදුවොත් එහෙම ඉතින් ඒ කියන්නේ අපිට සම්පූර්ණ සිද්ධියේ අයිතිවාසිකමක් බුද්ධියක් මේ ගන්න බැහැ නිසා ඒව වෙනකොට පුළුවන් තරම් කරන්න තියෙන සිද්ධිය සම්පූර්ණේ වෙන්න දෙන එක මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපි නිතරම හැම ධර්ම සාකච්ඡාදී වගේ මතුවෙන ප්‍රශ්නයක්. ඒ නිසා කියන්න තියෙන්නේ මේ தත්ත්වය ආපුවම මේ தත්මෙට හැලහැප්පිලි වෙන්න දෙන්න එපා. ආපු ගැම්මට එහෙමම යන්න අරින්න. ඒ වෙලාවේදී අතප්පයක්වත් හොල්ලන්න එපානේ. ස්පිල්ලම්වත් ගහන්න නැතුව නැත්තම් තමන් මේකට ඇඟිලි ගහන්න නැතුව එහෙමම තැම්පත් වෙච්ච ආනාපානටයි තැම්පත් වෙච්ච හිතටයි ශරීරේ පුරාම තේරුණත් මොනම දෙයකින්වත් අවසන්ට යන්න එපා. දිගට මේ බබාලා පොඩි උන් අඬන්න පටන් අරගත්තාම අඬන අඬන අඬන අඬනවා සමහරවිට මොන්නම තාලින්වත් බේරන්න බෑ. ඒ මේම කරලා නිින්ද ගියාම කර කර බුදින. ඒලට කිරි දෙන්න නැගිටන්න නරකයි. ඒක නෝ ඔය අඬලන්න බුදිය නැත්තම් දෙන්න ඕනේ ඇත්ති වෙනකම් බුදියන්න දෙන්න. නැත්තම් ආයෙ නැගිටලා අඬන්න ගත්තොත් එහෙම ආයෙත් කරදරේ. එහෙනම් කණ්ඩන දුන්නත් කවන්නේ නාවන්න තිබුණත් කවන්නේ මොනවා වුණත් දිගට යන බුද්ධිය යන දෙන්නේ. ඒ වගේ මේ නගලලා නගලලා මේ තැම්පත් වෙච්ච ඉලයි නින්දට යන්න දෙන එකයි තියෙන්නේ. නේ කොයි එකා කරුවත් එහෙම තමයි කරන්නේ. ඔයගොල්ලෝ දරුවෝ හැදුවේ නේ අපි හැදුවේ දවසල ඔයගොල්ලෝ වදන එක විතරයි කරන්නේ. ඊට පස්සේ බාල પરම්පරාව තමයි ඌ හදන්නේ. ඉතින් මේ මේ අනුම හැමදෙරොත් මයිත් එක හිටිය බුරුමේ කොහොම කාලයක් ඒ නිසා ප්‍රශ්න දෙකක් අහලා උසලා ගන්න එකයි තියෙන්නේ මේ අනුමත් මේ මේ භාවනා මධ්‍යස්ථානයක් කරනවා එතන හිටිය හැඳ එදා අපි ගිය වෙලාවදී හැමෝටම හොඳ ගෲප් එකක් ඉන්නවා එතන අර තුන්දලහරණිය හැමදෙරොත් ආවා තුන්දල තුන්දල සුදස්සී හැමදෙරොත් ඇවිල්ලා කතා කරා ඒ ඈ නෑ ඉන්නෝ මේ ඇවිල්ලා ඈ ඊට වෙන්න මේ බලලා යන ධම්මජීව කියන්නේ කවුද කියලා බලලා යන්නේ. CD 70 ගණක් හදලා බෙදලා. ඔක්කොටම එනේන කට්ටියට කියලා තියෙන. ඒගොල්ලෝ ඒ හරි විරුද්ධයිලු මෙනෙහි කරනවා. මෙනෙහි කරන එකට විරුද්ධයිලු. එයා ඉන්න පළාතේ ඉන්න ඔක්කොම විරුද්ධයි. ඉතින් මේ හැමතුරට කියා ගන්න විදියක් නැතුනේ හිටියේ. මේ බණපටි වල තියෙනවා මෙනෙහි කරන්න කියලා. ඉතින් කියලා තියෙනවා මම නෙවෙයි මම දන්න හාමුදුර කෙනෙක් මේ පැටි අහන්නේ කියලා. ඉතින් ඔව්. ඒ chance එක අසරණ වෙලා ඒ chance දන්න මෙනෙහි කරන්න ඕනේ නමුත් කිව්වට කවුරුත් ගණන් ගන්නෑ. නෑ නෑ මේ මේ අනුභව තමයි ලනුව දීලා තියෙන්නේ. අනුව මගෙන් තමයි CD ගෙනියලා ඉවරලා අහලා දැන් ඉතින් ඇවිල්ලා මට කිව්වා ඊට පස්සේ පියදසනාය සූත්‍ර මම දුන්නා මේ සතිපට්ඨානේ මම හිතන්නේ කෝට් එකද කොහෙද ඉතින් ඇවිදලා බොහොම ස්තුතිවන්ත වුණා සාංශ මේ යට ගිය ක්‍රමයේ ආයෙ මතු කරා. මේ අරමුණ මෙනෙහි කිරීමයි ඔය එකම රහස ඔතනයි තියෙන්නේ. ඒ හුඟව දෙනෙක් කියනවා ඕක ඕනේ නෑ. ඕකේ ආයෙ මේ දෙකේ පන්තියට මට යන්න ඕනේ. මට පේනවා මම දන්නවා හිකේ ඉන්නවා. ඉන්නකම් මේකේ ගුණයක් මේකේ වටිනාකමක් තේරෙන්නේ නෑ. අනිත් එක මෙනෙහි කිරීමට විරුද්ධව හරියට කතාවල් තියෙනවා. ඉතින් හැම කෙනා නොකර නිකන් එනවා. කවදා හරි විශ්වාසය ලැබලා කෙරුවොත් එන ඔළුවෙන් පොල්ලට පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ වදිනවා. ඉතින් ඒක එනකන් කර්මෙ ගෙවෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒක වෙලා දැන් පුදුමාකාර සතුටකින් කියනවා ස්වාමීන් වහන්සේ මේක නැති වෙන්න තිබුණු වටිනා දායාදයක් ඔබ වහන්සේගේ බණින් මේක මතුවලා තියෙනවා. එහෙම නැත්නම් මේ හරියට මිනිස්සු මේ මෙවුව නිකන් පුංචි කරලා කතා කරනවා. දන්නා වගේ පුරා ජේරු කතාවල් මහා පඬිතුකම් කතා කරනවා. මේ මේ කොහේ පොතේ තියෙන්නේ මොකේද තිබුණේ කියලා ඉතින් ප්‍රශ්න කරනවා. ඉතින් ඒ කරන තාක්කල් කවදාකවත් මේකට නම්බු කරන්නේ. නමුත් කොයි වෙලාවක හරි කෙරුවොත් කරන්නේත් නෑ ටිකක් හොඳට කන්න ඕනේ කාලා කාලා ඉවර වුණාට පස්සේ තමයි කරන්නේ ගුරුවරයාත් හොඳට හිල්ලෙන්ට ටොක්කක් අනින්න ඕනේ එන්නද කරපු දවසේ පුදුමාකාර ගුණයක් තියෙන ඒක ලබා ගත්තොත් අතුල් කරගත්තොත් මුළු සංසාරෙටම නැත්නම් නිවන් දකින්න ගම්ම දිගට ගෙනියන්න පුළුවන් හැරමිකයක් වාගේ වටිනා කල්යාණ මිත්‍රෙක් බවටපත් වෙනවා ඉතින් ශාන්ති අද උදේත් එල කතා කරලා ඒත් මේ මේ අනුමය සුදු ගැන කිව්වා ඒක නිසා මෙහෙදිත් මේ මේ ගෲප් එකෙත් ඔය දැන් තමයි ටික ටික මෙනෙහි කිරීම පටන් ගන්න තියෙන්නේ ගොඩ දෙනෙක් කරන්නේ ආනාපානසතියේ හිමීමේ කිරීමයි ආනාපාන සතියයි මේ දෙක සම්බටාන සූත්‍රයට අනුව කොහොමද වෙනස් වෙන්නේ ආනාපාන සතියමද හිමීමේ කිරීම කියන්නේ මම හිතන්නේ ওই ප්‍රශ්නේ ඒදි මෙල්බර්න් හම්බෙලා මම බ්ලැක් බෝඩ් එකක් අරගෙන මතකද අපි ග්‍රාෆ් ඇඳලා පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ දෙකටම ලංකාව ගියා ආන්දෝලනයේ යටි දුකුණක් නෝකනේ භාවනාව කට රෙතුනේත් වෙනිසා මේක ආනාපාන නෙවෙයි ඒක නිසා මේ පිම්බීම ඇකිලිම කියන එක සත්‍යපට්ඨානට අදාළත් නෑ මේක බුද්ධ දේශනාවකුත් නෙවෙයි කියන්නේ. නමුත් මේ ඔය මහසිසයඩුගේ උත්තරවල තියෙනවා ආනාපානටයි පිම්බීම ඇකිලිමට දෙකටම බලපාන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ ධාතුවමයි හතර ඒ කියන්නේ කායानुපසනාවමයි පටවියාපෝ තේජෝ වායකින්ගේ වායෝ ධාතුවමයි වායෝ ධාතුවේ තියෙනවා පොට්ටබ්බේ කියලා වායෝ ධාතුව ඇවිල්ලා මේ හැපුණට පස්සේ දැනෙන ස්පර්ශය පිටිමැදීම කියන එක. ඕක තමයි දෙකටම මුල් වෙලා තියෙන්නේ. ධාතු ගුණ වශයෙන් ඒකෙදී ආනාපානයේදී එක හුස්මට ඇතුල් වෙන සංඥාව සහ පිට වෙන සංඥා කියලා සංඥා දෙකක් එනවා. පුංචි පුංචි සංඥා දෙකක්. පිම්බීම හැකිලිමේදී එක ලොකු සංඥාවක් එන්නේ. ඉඹීම හමාර වෙනකම්ම තද වෙලා තද වෙලා ගිහිල්ලා හැකිලිම වෙනකොට ඒ සංඥාව බහැරෙන නිසා ආනාපානිය අහුවෙන්නේ නැති කෙනෙකුට දුවට පිම්බීම හැකිලිම අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හුඟක් මේ restlessness මේ agility ඔය හුඟක් හිතේ මේ අවුල් තිය නැත්තඳ අර සියුම් සංඥා දෙක අහුවෙන්නේ නැහැ. ඒ වෙනුවට අර තනි ලොකු පිම්බීම හැකිලිම සංඥා අහුවෙන නිසා මහසි සයිඩෝ ඉතින් බොහොම කල්පනා කළා තමයි උදරේ පිම්බීම හැකිලිම රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ නිසා කියනවා උදරේ පිම්බීම හැකිලිමත් අහුවෙන්නේ නැත්තම් විශේෂයෙන්ම අර වගේ මේ තුනී වේගන යන වෙලාවේදී ඒකෙත් එනවා තුනී වීමක්. තුනී වේගන යන වෙලාවේදී කියනවා වම් අත උදරේ මෙහෙම තියලා බලන්නයි කියලා. එතකොට අතට තේරෙනවා පිම්බෙනවා හැකිලිනවා තේරෙනවා. එතකොට තමයි තේරෙනවා මේ පිම්බීම හැකිලිම නතර වෙලා නෙවෙයි. මේ දෙක අතර තියෙන වෙනස්කම අඩු වෙච්චාම නැතුව වගේ වැටෙනවා. ආනාපානදී එහෙම කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ නිසා බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා නාහම් භික්කවේ මුට්ටස්සතිස අසම්පජානස ආනාපාන සතින් වදාම කියලා. මහණෙනි සතිය හොඳට සිුම් වෙලා නැති කෙනාට සම්පජාන පුංචි පුංචි අණු කුඩා කොටස් බලන්න බැරි එකනට ආනාපානි කරන්න බෑ කියලා. මොකද ඒක සිුම්. නමුත් අල්ලා ගත්තොත් හරි රිෆයින්. ගාක් විස්තර දැන ගන්න පුළුවන්. ඉතින් එහෙම කට්ටියට පිම්බීම හැකිලිමෙන් පටන් අර ගන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි හොඳට කයට හිත තැම්පත් කරලා හිත කය එහෙම තැම්පත් වෙලා තියේදී Tamande වැටෙන්නේ ප්‍රකටව කෝකද කියලා බලන එක. ආනාපානෙත් පිම්බි මැගෙන කොයි එකෙන් පටන් ගත්තත් දෝෂයක් ඇත්ත නැහැ. සමහරුන්ට පිම්බි මැකිලීමෙන් පටන් අරගත්තොත් සමතේකට යන්න බෑ. ඒක කෙලිම විදර්ශනාවටම යන්නේ ධාතු මනසිකාටම. ආනාපානේ තියෙන ඕන්න සමතට යන්න පුළුවන් ඕන්න විපස්සනාට යන්න පුළුවන්. නමුත් ආනාපානේ මුලදී අල්ලන්න අමාරුයි සියුම් වැඩි නිසා. ඉතින් ඒක නිසා ඒ චරිත ලක්ෂණ යාගේ ruci අරුචිකං ගෙනාපු උපනිෂේ සම්පත් වල හැටියට ඒක තේරෙන්න හරිනවා මිසක්කා මේකම කරපම් කියලා කියනකට වැඩිය හරි හොඳයි බලලා Tamanට වැටෙන දේ අල්ලන්න. හැබැයි මහසි සෙන්ටර් එකට ගියොත් එව්ව බෑ. අරක විතරමයි. සමාජ විචිකිච්ඡාවක් තියෙනවා මේ සම්පූර්ණ මේ බිම හැකිලීම තෝරාගත යුතුමද කියලා. මොකද ඒ තරමටම මේක වැරදි කියන මතේ ගොඩනැගිලා. ඒ කියන්නේ විවේචනයට ලක් වෙනවා. ඒ නිසා අලුතින් කෙනෙක් කවදාවත් පෙළඹෙන්නේ නැහැ බිම හැකිලීම භාවනාවෙන් පටන් ගන්න. මන්දර ඔය මෙල්බර්න් වල මම ගිහිල්ලා කවදාකවත් මම ඉගැන්වුවේ නැහැ. උනාට 140ක් විතර වගේ ස්වභාවයෙන්ම කරන්න පිම්බීම හැකිලීම. මොකද සමහරව පුරුදු කරලා තියෙනවා. මේ මං එහෙට ආවොත් එහෙම මීතිකලට කවුරු හරි ආවොත් භාවනා ඔව් ඒ කීපවලකෙම වගේ කියනවා කඳුබර සාකාවලි. ඒටි අහුවොත් මම අහපුවම අහන්නේ ඇයි ආවේ භාවනා කරන්න. මොකද්ද කරන භාවනා මොකක්වත් නැහැ. මොකද්ද කරන්න කැමති? නෑ ඒක ස්වංශර කැමති දෙයක්. මේ සමත විදර්ශනා කියන දෙක අඳුරනවා. ඔව්. එහෙම නැත්නම් ඒක දන්නෙත් නෑ. ඉතින් කියලා දෙනවා සමතෙන් කරන්න තියෙන මේ ධානය වලට යන විපස්සනා කියන නිවන කොයි එකද කැමති? කියලා ඒ පුද්ගලට හොඳට තේරුම් අරගෙන ඉවරලා කියනවා මට විපස්සනාම කරන්න ඕන කිව්වොත් මට විපස්සනා පෙළ ගැස්ම පිම්බීම හැකිලිම ක්‍රමේ දෙනවා. මම දන්නේ නැහැ සාන්ත මොකද්ද කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ කැමැත්තක් කරන්න කිව්වොත් මම කියන හොඳට tempත් වෙලා බලලා පේන ආනාපානෙට උදරදී කියලා බලන්න බලලා ඒක දිගේ යන්න. ඉතින් එතකොට මේ එකක්ම ප්‍රෙස්ක්‍රයිබ් කිරිලක් නැහැ. එයාගේ රුචි අරුචිකම් වලට මතු කර දීමක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔය මේ බුරුමේදී ඔය චමියසෑඩෝ ජනකාභිවංශ ස්වාමීන් ළඟට ගියාම ඒ ස්වාමීන් ඒ වගේ ටික ෆ්ලෙක්සිබල්. ඔය එකත් වගේ කරන්න දෙනවා. පන්දිසාංශ ගන්න මොකක් අබ්බයි. ඉම්බි මහකලින්ම විතරමයි. ඒ වගේ සමහර අත්ව ටිකක් ඒක කොයි එකටත් වගේ මේ විදිහට හදනවා. හැබැයි ඒක කිසියම් පැකිලීමක් නැහැ කොයි එකෙන් ගියත් ඒ මහසිසාරියගේ දේශනාව ඇත්තට මම දැන් මේ දශලයක පරිවර්තනය කරන නිසා පොත ලියලා තියෙන 1940 ගණන් වල. ඒක ලියලා තියෙන ආනාපාන දිගේ. ෆුට් නෝට් එක විතරයි දාලා තියෙන පිම්බි මහැකිලිම කරන්න පුළුවන් කියලා. ඒ පරස්පරයක් නැහැ. ඒ කියන්නේ රිවිෂන්ස් 8ක් ගිහිල්ලා තියෙනවා දැන් පොතේ. 7ේදිද 8ේදිද කොහෙද තමයි මේ කියන්නේ තාම පොත නම් අර විදිහටම යන්නේ. මුළු පොතම යන්නේ එහෙමයි. නමුත් ඊට පස්සේ තමයි මේක කොන්ක්‍රීට් සොලිඩ් සොලිඩිෆිකේෂන් වෙලා තියෙන්නේ මේ ගා කල් ගිහිල්ලා. ඒ කියන්නේ මහසිසාරෝ නැෂනල් ලෙවල් එකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනකොට තමයි ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්වෙන්ෂන් එක වඩා මතුවලා එන්න පටන් ගන්නවා. නැත්තම් ඒ විස්තර දේශනාව ආනාපානටයි පිම්බීම හැකිලිම දෙකටම සමානව යන්නේ. කොටින්ම ආනාපාන දිගේ තමයි පොත දිග ඇටලා තියෙන්නේ. මේ බොහෝ අය දින ගණන් තියෙන බැරි ප්‍රශ්න තමයි මේ හැමෝම වැලිය යුත්තේ සතර සතිපට්ඨානෙමයි. මේ පටන් ගන්න ගමන් භාවිතා කරන ක්‍රමයේ කෙසේ වෙතත් ආනාපාන දින් පටන් ගත්තත් පිළිමේ දිනින් පටන් ගත්තත් ඉතින් සියලුම කටයුතු කරන්න ඉතින් කොහොම කටයුතු කරන්නද සතිපට්ඨාන සූත්‍රයට අනුව ඒ ඒ විස්තරේ නැතුව බොහෝය කරන්නේ දැන් බිම්බීමේ කිරීම සඳහන් කරගෙන ඒ පොතේ සියලුම දේ ප්‍රතිශීල වීමක් ඒ නිසා මේ මේ ඒවයි ආනාපා එකට ආනාපාන සති විතරක් ඇතුළත් කරොත් ඉතුරු සියල්ලම සතිපට්ඨාන සූත්‍රයට එකඟයි. ඒ විශ්වාසය නැත නිසා ඒ විපස්සනා පොතේ දෙන කරුණු බොහෝය ගන්න. හේතු වෙලා තියෙන්නේ මේ මේ සමතේට රුචි ගතියත් එහෙම නැත්නම් ඒ සමතයෙන් විතර සන්තෝෂ වෙන ගතියක් වෙලා තියෙනවා. විපස්සනා කියන්නේ ඊට වැඩි ගැඹුරු ඊට වැඩි කැපකිරීමකින් කළ යුතු අධිෂ්ඨාන ශක්තියකින් කළ යුතු. විපස්සනා නේද කවදාකවත් නිවන් දකින්න බෑ. නමුත් මේ කාලේ හැටියට සීලයක්වත් හරියට රකින්න බැරි කේ මම දා සමතේවත් කෙරුවොත් කියලා මේ අඩු මට්ටමට කොම්ප්‍රොමයිස් වෙලා තියෙනවා. නෑ අචාන් චානවේ දැන් ඇත්තටම තායිලන්තේ කතා කතා කරනවා නම් අචාන් මන් තමයි ඉස්සල්ලාම නැති තැනින් ට්‍රැඩිෂන් එක මතු කරේ. අචාන් චා ටිකක් විපස්සනා පැත්තට ගියා. අචාන් මහබුව තනි ක්‍රම විපස්සමතට ගියා. අචාන් මහබුව මේ වෙනකම්ම කෙරුවේම ඔය බුද්ධෝ මෙතඩ් එකමයි. හැබැයි ඒක විපස්සනාවක් ගැන කතා වෙනවා. නමුත් ටෙක්නික් එක තනි කර සමතේ. අචාන් චා මන් දන්න විදිහට සමත විදර්ශනා කියලා දෙකට කඩන්න නැතුව කරගෙන ගියා. ඉතින් ඒ නිසා මේ මුළු තායිලන්තෙම ස්වරූපය ගත්තොත් සමතට තමයි බර වෙලා තියෙන්නේ. විපස්සනාට යනවනම් පඬි ඒක පහු කරගෙන යන්න ඕනේ බුරුමෙටම යන්න ඕනේ. බුරුමෙට ගියා 95%ක්ම භාවනා කරන්නේ නැති නිකන් නිකන් සෝබන බුද්ධ ධර්මයක් තියෙනවා. 5ක් විතර තියෙනවා භාවනාව. ඒකම 90%ක්ම සමතේ. විපස්සනා කරන්නේ බොහෝමත්ම කලාතුරකින් තමයි. ඉතින් ඒ නිසා අපි Taman හරියට ගිහිල්ලා දැනගෙන හරියට ගිහිල්ලා හරියට විපස්සනා තැනකට ගියොත් නම් හරි ලස්සන අවබෝධයක් ගන්න පුළුවන් බුරුමි කියන්නේ මේකයි බුද්ධහම කියන්නේ මේකයි කියලා. එහෙම නැතු ඔය සාමාන්‍ය ඔය මේ තියෙන ආගම් වැඩවලට හෝ සමත කරන තැනකට ගියොත් එහෙම හැම තැනම පටලැවෙනවා. හැම තැනම මේ සංකරතා. පාවක්සාරිගේ සම පාවක්සාරිගේ පොතේ ඉස්සෙල්ලා විපස්සනායෙන් පටන් ගන්න තියෙනවා. ලස්සනට චරිත කතා වෙලිනවා විපස්සනාට යනකොට සෙනග නැතිලු. ඊට පස්සේ හිතුවලු ඊට වැඩිය හොඳයි මම එහෙනම් සමතේට කිව්වා ගිය ගමන් මොනවා කරන්න පෙත්ත කපලා සෙනග. එක එක අවුරුද්දක් ඇතුළත කුටි 100ක් හදලා නැත්නම් කුටි 500කට plan කරා. 500ක් හැදුවා. කුටි 500ක් කියවම බුරුමේ සෙල්ලමක් නෙවෙයි. ඒ මොකද මේ තරම මේ මේ බාල බඩුව වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මම එහෙම කියනකොට මට කාටවත් හිතවන්න අදහසක් නෙවෙයි තියෙන්නේ මේ මම ප්‍රශ්න දිහා බලන හැටි මේ තියෙන්නේ ඒ නිසා මම කියන්නේ ඒව මට නම් කොවිදේ වුණත් මම කියන්නේ බැරි වුණත් ඒ උත්තරම දෙයට කරු කරගෙන යන්න ඒකට අඩු ගන්න මේක හරි හම්බ වෙනවනේ අපිට ෆිසික්ස් උගන්වනකොට ඒ මාස්ටර් කිව්වේ උඹලා මැට්ටෝ බව හැබැයි නම ඩික්ටින්ෂන් එකට වැඩ කරපළා ඒකට අඩු ගන්න ක්‍රෙඩිට් එකක්වත් හම්බුවේ නැත්තම් සිම්පල් පාස් එකක් තමයි අපි එම් කරන්නේ සිම්පල් පාස් එකකට නම් ඉතින් විභාගයෙන් පස්සේ ෆේල් එකක් තමයි නිසා පුළුවන් ඉහළම එකට ෆයිට් එක දෙමු ඒකෙදී. ප්‍රතිපත්ති මට්ටමේ. මම යන්නේ කියලා. මතක් කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ ඒක හුඟ දෙනෙක් හිතනවා මේ අනවශ්‍ය විදිහට තමන් මේ බැරි වැඩ වලට කර දෙන්න හදනවා නැත්නම් තමන්ගේ මාන්නේ වැඩි කරගන්න හදනවා හරි මේ කියලා චෝදනා කරනවා. චෝදනා කරලා මේ ඒක කතාවක් කිව්ව අපේ හිටපු ලේකම් මහත්තයෙක් මේ අලි පන්තියක නායකම් වෙනවට වැඩිය හොඳයි බලු පන්තියක රජ වෙන එක කියලා. ඉතින් පටන් ගත්තා. ඉතින් දන්නේ නැහැ බල්ලොත් එක පුතිය ගත්තාම බලමක්කොත් එක නැගිටින්න වෙන බව දන්නේ. ඉතින් මොකද කරන්නේ? ටික වෙලා වෙලා අනාගතතර පස්සේ ඉතින් අපේ ලොකු සාන්තිලා කියන්නේ ඒ තමන්ගේ තෝරූප හැටියට තමයි තමන්ට එන ප්‍රශ්න ටික. හරියටම ඉහළම එකට කොම්ප්‍රොමයිස් කරා නම් පෙරදුනත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. වැරදුනත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අපි එල්ලේ හොඳයි. ඉතින් උග දෙනෙක් කියනවා ඒක බෑ. ඇත්ත ඒක අමාරුයි. නමුත් ඒක තෝරනකොට සම්මා පණිදි කියලා එකක් සරුවත්න දේශනාවේ සඳහන් වෙනවා. අත්ත සම්මා පණිදි. ඒක ධම්මචක්ක ධම්මචක්කය කියලා ඒකට කියන්නේ කරණීය මේ මංගල සූත්‍රයේ තියෙන. අතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිච්ච ඒතම් මංගල මුත්තම. ඒකෙදී අත්ත සම්මා පණිදි කියලා කියන්නේ සම්මා පණිදි. තමන්ගේ පරමාර්ථයේ හොඳ සම්‍යක්යක් වෙනවා. ලේසියටත් පහසුටත් ළඟ තියෙන එකක් ඇල්ලුවොත් හම්බ වෙනවා. හම්බ වෙනවා කියලා කියන්නේ පෙරදීම. එහෙම නෙවෙයි අර ඉහෙළම කැල්ලුවට ඒක හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක රණ්ඩු කරනකොට අනිවාර්යයෙන්ම අරව කපාගෙන කපාගෙන සුදුසු තැනට යනවා. ඉතින් ඒ නිසා අත්ත සම්මාපණිදි වරදාගත්තොත් ඉතින් අර තමන් මෙතෙක් කරපු පින හෝ නැත්නම් ගినాපු ගැම්ම හෝ නියම ප්‍රතිඵල දෙන්නේ නැතුව මේ කුරුම්බගේ මේ මේ මේ මේ පොල්මලක තියෙන ගෙඩි ඇටි හැදලානවා වගේ ඉතින් කුරුවල් වෙන්න පටන් ගන්නවා. අමාරු ලේසි නෑ මේ විපස්සනාටම හිත දීගෙන වැඩ කරනවා කියන එක හරි අමාරුයි. මොකද ඒක දුක් ප්‍රතිපදාවක්. මොකද ඒක බුල්ලුවන් තරම් ඒකටම දත ගහගෙන හිටියොත් වටිනවා. දන්නවනම් තමයි දන්නවනම් අනිවාර්යයෙන්ම විපස්සනාවෙන් තොරව අපිට මේ නිවනක් නැහැ මාර්ගඵලයක් නැහැ අසුබේ පුළුවන් ගන්න අපිට සත්‍ය සමාධිය ඇති කරගන්න ඒ කියන්නේ සමත පූර්වංගම විපස්සනාවට මේක මේ පදනම් කරගන්න පුළුවන්. නමුත් ඒක කරන්න පුළුවන් ඒක ඒක මේ හරියටම මේ පුද්ගලයා දන්නවනම් මෙන්න මෙතෙන් යනකම් මම සමතේ ගෙනිලා මෙතෙන් විපස්සනාට දානවා කියන එක දන්නවනම් පුළුවන්. නමුත් මේ සමතයේ තියෙනවා මැග්නටික් ඉෆෙක්ට් එක. ඒකට අහු වුණාට පස්සේ අතාරින්න බෑ. ඒකට බුදුමෙති උගන්වන්නේ සිද්ධාර්ථ කුමාරයෝ ඉපදිලා දවස් 3-4ක් විතර යනකොට අසිත තාපසයාවනේ. අසිත තාපසයාවම මේ දරුවා ගිහිල්ලා පෙන්නුවානේ. වැඳපම් පුතේ කියනකොට කර්ණමක් ගහලා ගිහිල්ලා කකුල් දෙකේ හිටියා ජටාල්. තාපසයා කල්පනා කරලා ඉවරලා ටිකක් වෙලා ගිහිල්ලා ඇඬුවා ටිකක් වෙලා ගිහිල්ලා hina වුණා. රජුරෝ දැනගත්තා දරුවාට අපලයි කියලා. නැත්තම් එයා කියන්නේ නැහැ කියලා. ඉතින් රජුරෝ මුසුප් වුණා. ඊට පස්සේ කිව්වා මේ එහෙම මේ විකෘතියක් කෙරුවේ ඇයි hina වුණේ ඇයි ඇඬුවේ කියලා. ඊට පස්සේ ගම මේ දරුවා ඒකාන්තයෙන් බුදු වෙනවා. ඒක නිසා ඉතින් ලෝකෙට ලොකු සිතක් වෙන නිසා මම සතුටු වුණා. නමුත් මට මේ බුදුහාමුදුරන්ගෙන් වැඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඇඬුවා. ඒකට අටුවාචාන් වහන්සේලා අහනවා ඇයි අසිත තාපසයාට මේ බුදුහාමුදුරන්ගෙන් වැඩ ගන්න බැරි? මොකද එතකොට එයා අරූප ධානය උපදවලා තිබ්බේ. මැරෙනවා බුදු වෙන්න ඉස්සෙල්ලා. මැරුණට පස්සේ යන්නේ අරූප බ්‍රහ්ම තලයට. අරූප බ්‍රහ්ම තලයට කන් ඇහෙන්නේ නැහැ. නිසා මේ ලෝකේ බුදුහාමුදුර කෙනෙක් පහළ වුණාට බේන්නේ දැක ගන්න බෑ බණ අහන්න බෑ. ඉතින් එහෙමනම් එච්චර ඥානවන්තයන් යාර පුළුවන්කම තියෙන බෑ අරූප ධානය ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊතරම් බැඳීමක් තියෙනවා මේ ආයාසින් උපයාගත් ධානය කියලා අභ්‍යන්තර తీරර මම එනේ තද බල නිසා එයාට ඒක අතාරින්නත් බෑ. දන්නවා මේක අතාරින්න නැතුව අනිවාර්යයෙන්ම මම ටික කාලෙකින් මැරෙනවා. ඊට පස්සේ බුදු වෙන්නේ. එතකොට මම යන්නේ ෆ්‍රිජ් එකක් ඇතුළට දාලා ඩීප් ෆ්‍රීස් කරලා ලොක් වෙනවා. මොකද මේ එළිය වෙන දේ දැක ගන්න බැරි නෝ. ඉතින් ඒ තරම්ම තමන්ම උපයෝගු මේ ධානය තමන්ට ගලව ගන්න බෑ. ඒකට කියනවා නිකාන්තිය කියලා. ඒ නිකාන්තිය මේ මේ සාමාන්‍ය ඇබ්බැහියක් කියලා තියෙන. සූදු අන්තුවා එතනින් ගියාම කුඩුකාරයෝ ඉතින් යා බොන මිනිස්සුින්ද ඇත්තට මේ මිනිස්සුට ඕනේ ගැලවෙන්න ඕනේ ඉන්න බෑ. ඒ එතන ගියාට පස්සේ ඇඩික්ටඩ්. මේ සමතෙන් එන ඇඩික්ෂන් එක ලෝකේ තියෙන භයානකම ඇඩික්ෂන් එක. හැබැයි ධාර්මිකයි. සාධාරණව ලබන්නේ. නමුත් ලැබලා ඒක ඇදික් උනාට පස්සේ යාටවත් බෑ ගලව ගන්න. ඉතින් හරිය ලස්සනට පඬිස්සංශ උගන්වනවා. ඉච්ඡර ඒ ලෝකේ ඒ වෙනකොට හිටපු දක්ෂම ඉරිසින්නාංශ තමයි අසිත තාපසයා. නමුත් එයාටවත් බැරි වුණා මේ Taman අහුවෙන්න හදන මෙතෙන් බව දන්න මේ වලේ වැටෙන්න බව දන්නවා. නමුත් අර ආපු ගැම්මේ හැටියට බ්‍රේක් නැහැ. ක්ලච් නැහැ. කඩාගෙන වැටෙනවා. ඉතින් වගේ මේ සමතේ තියෙනවා ඒ ආකර්ෂණයක් ඒක නිකාන්තිය කියලා. ඒක ඉතින් හරිම දෙපැත්ත කැපෙන කඩුවක්. කොයි අතරත් යන්න පුළුවන්. විපත් භාවනාත්මක හතරක් තියෙනවා. හතරෙන් දැන් දැන් නිකෝස් අවස්ථාවේ භාවනාත්මක තුනක් වගේ තමයි කරන්නේ. ඔය ප්‍රශ්න කියන්නේ සමත ආනාපාන සතිය ඉදිරියේ වගේ ඊළඟ මෛත්‍රී භාවනාවක් සතිය ඒක නේද. ඉදිරියව ගැන පාවිච්චි වෙන්නේ මම සමතේට හරවන්න කොහොමද ප්‍රශ්න වලට නෑ ඇත්තටම ප්‍රශ්න නගන්න තියෙන්නේ මෙහෙමයි. සමත භාවනා ක්‍රම 40ක් තියෙනවා විපස්සනාට භාවනා ක්‍රම කෙලවරක් නැතුව තියෙනවා. විපස්සනාට ඕනම දෙයක් අරගෙන. ඔය 40 වැටෙන්නේ සමතේට පමණයි. ඒත් ඔය තේරවාදී ක්‍රමේ මහායාන ක්‍රමෙන් කඩන්න ඕන නිසා මේ 40 විතරක් තේරවාද කියලා රවුම් කරලා පෙන්නනවා. එහෙම නැතුව ගත්තොත් එimhe විමුක්ති මාර්ගය. ඔය විසුද්ධි මාර්ගය තමයි 40 පෙන්නේ. විමුක්ති මාර්ගය ගත්තොත් විමුක්ති මාර්ගය කියන ඊට කලින් ලියපු පොත. ඒක බලන් තමයි විසුද්ධි මාර්ගය ලිව්වා කියන්නේ ඒකේ නෑ ඔය 40 කතාව. මේ විසුද්ධි මාර්ගයේ තමයි මේ තේරවාදය කියන රාමුව හැදුවේ. ඒ තියෙන එකෙන් අපි මේකයි රකින්නේ කියලා ඒක වෙනස් කරන්න බෑ ඒක hard and fast fix කරා. ඒකට 40ක් තියෙනවා. එහෙම නැත්නම් විමුක්ති මාර්ගය ගත්තොත් එහෙම කසින මණ්ඩල හතරසෙවත් රෙකමන්ඩ් කරලා තිනවා ත්‍රිකෝණාකාරීවත් රෙකමන්ඩ් කරලා තියෙනවා. අපි ඒකේ තියෙන රවුම් ඒවා විතරයි. ඒක නිසා ඔය සමසතලිස් කර්මස්ථාන කියන්නේ ලෝකේ තියෙන කර්මස්ථාන වල ගුණයක් නෙවෙයි. තේරවාදයේ පිළිගන්න සමත ක්‍රම විතරයි. විපස්සනාවට ඕන දෙයක් කර්මස්ථානය. Tamanට ගොදුරු වෙන අර සදින්ජයට ගොදුරු වෙන ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන්. නාගසමාල රජ හාමුදුරුවෝ නිවන් දැක්කේ නලගණක් දිහා බලලා. නලගණක් නටන සාමාන්‍ය හාමුදුරු කෙනෙක් නොබලිය යුත්තක්. විෂභාග අරමුණ. ඔතේ ඒ හාමුදුරන්ට පුළුවන් වුණා දිනු වෙච්ච නිසා ඒක දිහා බලලා ගන්න. එතනින් ගියාම අර තිසහාමුදුරෝ ස්ත්‍රියාවගේ දත්තට දැකලා ඕන කෙනෙකුට ඒක ගන්න බල මොකද විපස්සනාට අරමුණු වල සීමා කරන්න බෑ. කොයි ඉදිරිපත් වෙන කොයි දෙයක් අරමුණු කරන්න. ඒ නිසා ආනාපානයත් සමත අරමුණ, පිම්බි මැකිලි මේ කාන්ත විපස්සනා අරමුණ සමසල්ලිස් කර්මස්ථාන ඒක ඔය මගේ අත්දැකීම හැටියට කාර් එක ලයිසන් ගන්නකොට මොරිස් මයිනර් කාර් එකේ ලයිසන් ගත්තට ලයිසන් එක කේම්බ්‍රිජ් එකටත් කැපයිනේ. මොරිස් මහින්කාරකේ ලයිසන් එක ගත්ත පස්සේ මොරිස් කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන් ගන්න ඕනේ නැහැ. අර ලයිසන් එක හැබැයි ගියර් එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේක අරක ඉස්සරහා පස්සේ 1 2 3 4 තියෙනවා. මේක වෙන්නේ. ඒකට පොඩ්ඩක් දැනගත්ත පස්සේ ඒ වගේ ධ්‍යාන ගැපතට පස්සේ සමතේ සම ආනාපානෙන් හෝ මෛත්‍රියෙන් හෝ ඔය එකට නම මාරු කරන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ගන්න අරමුණ මාරු කරන එක විතරයි. ඒ නිසා සමසත්‍රිස් කර්මස්ථාන වලින් කොයි එකකින් හරි ධ්‍යානයකට යන්න පුළුවන් නම් ඊට පස්සේ අනිකුත් ධ්‍යාන වලට යන්නේ කෙච්චර අමාරු නෑ. කියන්නේ වාහනේ ලයිසන් එක ගත්තට පස්සේ කොයි වාහනේත් පොලිස් කාර්යයට ප්‍රශ්න නැහැ. තමන්න තියෙන්නේ පොඩ්ඩක් අහගන්න මේ ගියර් එක කොයි අතරද වැටෙන්නේ කියන එක විතරයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා සමසත්‍රිස් කර්මස්ථාන කියන්නේ ලෝකේ තියෙන භාවනා අරමුණු වල සම්පූර්ණ ගුණයක් කියන අදහස ගන්න එපා. ඒක සමත සඳහා පමණයි. විපස්සනා සඳහා එහෙම සීමා කරන්න බෑ. ඕන දෙයක් අරමුණු කරන්න. සුදුසුමන කියලා ගන්න. ඒක ගන්න ආලෝක පස්සේ ආලෝක පස්සේ කොයි විදියටද ආලෝක කසිනියෙන් තමයි කැමති නම් චතුත් අධ්‍යාහනට යන්න පුළුවන්. ඒකට කියනවා ආර්ය මන්සන්දිය කියලා. එහෙම නැත්නම් ආලෝක කසිනේ නම් අරුප අධ්‍යාහනට යන්න පුළුවන්. අෂ්ට සමාපත්තියම යන්න පුළුවන්. ඊට පස්සේ නේව සංඥා නා සංඥාතාවයෙන් ගියොත් විපස්සනා කරන්න බෑ කියලා කියනවා. අනුපත් ධම්ම සූත්‍රයේදී ආකින්චඤ්ඤායතනට ගිහිල්ලා ආකින්චඤ්ඤායතනේ යන්න පුළුවන් විපස්සනා කරන්න පුළුවන්. එතෙන් විඥානං ඡායතන යන්න පුළුවන් නැත්නම් ආකාසානං ඡායතන යන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන හතරෙන් ඕනෙක් කියන්න පුළුවන්. ඒ නිසා විසුද්ධි මාර්ගයේ තියෙන මේ බුද්ධඝෝසාචාන් වහන්සේ සඳහන් කරනවා සෞපචාර අට සමාපatti කියලා. උපචාර සමාධියේ ඉඳලා අටවෙනි ධ්‍යාන දක්වා ඕන තැනකින් සිග්නල් දාලා කපන එකයි තියෙන්නේ. යන එන කට්ටියට ඇක්සිඩන්ට් කරගන්න. ඕන තැනකින් බයි රෝඩ් එකට දාගන්න. ඒ නිසා මේ මේ ආලෝක කසිනේ ගත්තොත් ලාභයක් තියෙන අරූප ධ්‍යාන වලට යන්න පුළුවන්. ආනාපානේ අරූප ධ්‍යාන නැහැ. අරූප ධ්‍යාන වලට යන්න ඔය නීල පිට ලෝහිත ඕදාත පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන අට විතරයි ගන්න පුළුවන් නේ. අනිත්‍ය වගේ රූපාවචර ධ්‍යාන ගන්න පුළුවන්. ඒ රූපාවචර ධ්‍යාන 1 2 3 4 හැමතැනම යන්න පුළුවන්. ඥානාරාම ස්වාමීන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේ හරියටම දැනගෙන දේශනා කරා ဒုတိ ය ධ්‍යානෙට ගිහිලා විපස්සනාට දාන්න කියලා. ඔය ဒုတိ ය ධ්‍යානෙදී මේ ප්‍රීතිය හොඳට බලවත්. හොඳට හිත කර්මන්නේයි. හිත බොහොම ශක්තිමත්. ත්‍ෘතිය ධානයට ගියාම සුඛය තියෙන්නේ සුඛයට ගියාම කර්මන්‍ය ගතිය අඩුයි ඒකෙ විඳින්න හිතෙනවා ඉන්න හිතෙනවා ඊට හරිය ගියාම උපේක්ෂාව තියෙන උපේක්ෂාවට ගියාම ක්‍රියාශක්තිය අඩුයි ඕනෝ දෙයක් ඕන දෙයක් වෙච්ච අවයක ඉන්න ගතිය ඥානරම සාන්තේ නිසා ද්විතිය ධානයට ගිහලා යන ගතිය කියන නිසා බික්කු බෝධි ඒකට කතා කරලා තිබුණා ලංකාවේ ඉපදිලා ලංකාවේ චරිත දැනගෙන ලංකාවේ අයට මේ කාලෙට ගැලපෙන හොඳම භාවනා ක්‍රමයක් දේශනා කරුවේ ඥානරාම ස්වාමීන් වහන්සේ. මොකද හොඳ වීරියවන්ත තැනකින් ද්විතිය ධානයේ ප්‍රීතියෙන් තමයි මෙහාට දාන්නේ කියලා. මහසී සයඩෝ රෙකමන්ඩ් කරුවේ උපචාර සමාධිය. කෙනික සමාධිය උපචාර සමාධියෙම විපස්සනාට දාන්න පුළුවන්. උපචාර ධානයට හෝ ද්විතිය ධානයට පැමිණෙන්නේ සතුටාන් සූත්‍රයේ තියෙන පොඩක් උපයෝග කරගෙන. පැහැදිලිව මේ කියන්නේ වායෝ දැන් ආනාපානදි කියන්න පුළුවන් උපචාර සමාධියට. ආනාපානදි කියන්න පුළුවන් ද්විතිය ධානයට. එහෙම නැත්නම් ආන ඔය මේකේ තියෙන අසුබ ඉරියාපත භාවනා මුලින්ම පැහැදිලිවම ඒකත් හොඳට මතක තියාගන්න ඕන කොච්චර විපස්සනා ගැන හයියෙන් කතා කරත් මුලින් විපස්සනා සමාධියක් ඇති කරගන්න ඕනේ නැත්නම් විපස්සනාට යන්න බෑ. විපස්සනා සමාධියක් ඇති කරගන්න. ඒක ඒක තමයි මේකේ අවශ්‍ය වෙලා තියෙන්නේ පිම්බීම හැකිලිමෙන් ගන්න සමාධියද කියන්නේ සමත සමාධිය නෙවෙයි. විපස්සනා සමාධිය. අනා සමත සමාධියෙන් විපස්සනාට යන්නත් පුළුවන්. විපස්සනායෙම පටන් ගන්න එක නා විපස්සනා සමාධියක් හදාගන්න. ක්ෂණික සමාධිය කියලා. මෙනෙහි කිරීමෙම ගන්න සමාධියක්. ඒ සමාධිය සමත සමාධිය උපචාර මට්ටමට ආවට පස්සේ විපස්සනාට යන්න පුළුවන්. ඒකෙන් ওই දෙකම ගන්න පුළුවන්. ඒක අර ස්වාමීන් වහන්සේ උදී ඇහුවේ මේ මයින්ඩ්ෆුල්නස් එකෙන් එන ජෝයි එකයි කොන්සන්ට්‍රේෂන් එකෙන් එන ජෝයි එකයි දෙක වෙන් කරන්නේ කොහොමද කියලා. වෙන් කරන්න දෙයක් නෑ අපිට ඕන කරලා තියෙන්නේ ජෝයි නම් කොයි එකෙන් ආවත් කමන්නේ බලලා මැට්ටෙන් උනත් කමන්නේ මීය වලනවන ะ සමතෙන් ආවත් එකයි අපිට විපස්සනා ආවත් එකයි වැඩේට දාන එකයි තියෙන්නේ හරිම අවස්ථාවාදීව කටයුතු කරන්න ඕනේ විපස්සනා කරනකොට අන්තිම කට්ට කයිලා ටික වෙට්ට පිත්තල වෙන්න ඕනේ විපස්සනාවට දාන්න එන්නේ එන්නේ දේ හරවලා ගන්න එකයි තියෙන්නේ විපස්සනා විපස්සනා වෙන්නේ නැහැ නේද මුල් අවස්ථාවේ බොහෝ නෑ සාමාන්‍ය ඒකයි අර කියන්නේ මේ විපස්සනාට යනකොට නාම රූපයිචේත පච්චේ පරිග්ගාය සම්මසන කියන ඒවා විපස්සනා වශයෙන් ගණන් ගන්නේ නැහැ. ඒ ඔක්කොම මේ සූදානම් කරන දැන් මේ ගොඩනැගිල්ල හැදුවට මේ ගොඩනැගිල්ල හදන වෙලාවේ ආවනම් හොඳ වැඩ පටන් ගන්න තියෙන මේ පොළවේ යට. ඒක දැන් පේන්නේ නැහැ. දැන් මේ පේන්නේ පොළවෙන් උඩ ටික විතරයි. නියම ෆවුන්ඩේෂනේ තියෙන යට. ඒකට ගොඩනැගිල්ල කියන්නේ අපි. ඒ වගේ තමයි විපස්සනාට අවශ්‍ය ෆවුන්ඩේෂන් එක සමතේ. මේ සමාධියම. ඒ සමාධිය හැදෙන වෙලාවේදී විපස්සනා තාම වෙලා නැහැ. එතෙන්දි කරන්නේ මේ සතිය, ධම්මවිචය, වීර්ය වගේ දේවල් හදා හදා හදා හදා අවශ්‍ය සමාධිය ඇති කරගන්න. ඒ සමාධි මට්ටමට ආවට පස්සේ තමයි එයා විපස්සනා පැත්තට අරගෙන යන්න පුළුවන්. නිසා මුලින් අපි මේ සාමාන්‍ය සමත භාවනා මධ්‍යස්ථාන විපස්සනා මාවාද මධ්‍යස්ථාන වෙනසක් නැහැ හැම කෙනාම එකම දෙයමයි කරන්නේ. විපස්සනා වෙදී සමාධිය ආවට පස්සේ විපස්සනාට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒ ස්වාමීන් වහන්සේ ආවේ ඒන සමාධි දෙකේ වෙනස මොකද්ද? ප්‍රීති දෙකේ වෙනස මොකද්ද? ඒක ඒ තරම් හිතන තරම් ලේසි නෑ මේ කොහොමද ගත්තේ කියලා. වෙන් කරගන්න අමාරුයි. නමුත් වෙන් කරගන්නේ ඉච්චර ප්‍රායෝගික ලොකු ප්‍රශ්නකුත් නෑ. මොකෙන් ආවත් යන්න පුළුවන්. අවශ්‍යතාවය. සාමයෙන් කරනකොට ඇති වෙන විකල්පිය භාවනා සතරපතිපත්තාන් භාවිතා කරලා ඇති කරගන්න ධනික සමාධිය ඇති වෙන නිකාන්තිය පිසු සම සමතේ පමණක් පටලැවිගෙන යන නිකාන්ති තරම් බලවත් නැහැ නේද? ඒකට ඇලීම ඇලීමකින් තොරව ඉක්මනින් විපස්සනාවට හැරෙනවා. ඔය ඒකත් ඇත්තටම මේ යෝගාවචරය හොඳට කලින් දැනගන්න ඕනේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා කියන වදල වඩලා තිබුණා නම් එයා දැනගන්න ඕනේ මේ ඇති කරගන්න හදන සමත ධානයත් අනිත්‍යයි. ඒකත් දුක පිණිස පවතිනවා. ඒකත් අනාත්මයි කියන එක දන්නවනම් ඒකට ඇලෙන්නේ. ඒකට හොඳම සූත්‍රය තමයි ඔය සප්පුරුෂ සූත්‍රය. ඒ සපුරුෂ සූත්‍රයේ පොත අරගෙන බලන්න ඒකේ පෙන්නලා දීලා තියෙනවා ඉස්ලාම නිකන් සාමාන්‍ය ලාමක කරුණු ටිකක් පෙන්නනවා උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙනවා උසස් කුලයකින් පැවිදි වුණාට පස්සේ එයා කල්පනා කරනවා මේ ඔක්කොමලා කණ්ඩ බොණ්ඩ නැති මිනිස්සු මේ සිවුරක් දාගෙන කණ්ඩ ඇවිල්ලා පැවිදිච්ච කට්ටිය මම නන්නේ මම නම් උසස් කුලෙන් ආ මට පැවිද්දත් පුළුවන් ඊත් පුළුවන් ඒ හැම වෙලාවෙම මිනිස්සු දිහා නහයෙන් තමයි බලන්නේ මම උසස් කියන්නේ සර්වඥාන්සේ කියනවා ඒ මිනිහා කල්පනා කරනවා නම් මේ උසස් කුලයෙන් පැවිදි වුණායි කියවට කවදාකවත් නිවනට ලාභයක් නැහැ. නිවනට ලාභෙන්නේ ප්‍රතිපදාව. ඒ නිසා මම ප්‍රතිපදාව මුල් කරගෙන කටයුතු කරන්න ඕනේ. මගේ මේ උසස් කුලයේ නොවුනත් පහත් කුලයේ ඇවිල්ලා පැවිදුණත් ප්‍රතිපදාව රකින්න නිවන් දකින්නවනේ කියන එක කල්පනා කරන්න පුළුවන් නම් ඌ සත්පුරුසයි. එහෙම නැතු කුලීසර කරන්නේ නැතොත් අසත්පුරුසයි. ඊට පස්සේ කියන හොඳුවට ධර්මය දාන්න. මේකත් ඉගෙන මේ එක්කෙනෙක්වත් කිසිම ධර්මයක් දන්නේ මම නන්නේ මම නම් ඒක PhD එක අරගෙන ආවේ මම නම් මේ ධර්මේ දැනගෙන ආවේ කියලා අනිගොල්ල පහත් කළා සලකනවා ධර්මදර ඒකට සරුවචනස කියනවා භාවනාවට ධර්මදරකමක් ඕනෙම නැහැ ධර්මදර නොවුනත් කියන විදිහට මෙනෙහි කරනවා යන්න පුළුවන් බව දැනගන්නවා නම් ඒ මනුස්සයා ප්‍රතිපදාව ඉස්සර කරන යනවා සත්පුරුසයි ධර්මේ දැනගත්තා කියලා හානියක් නැහැ නමුත් මම ධර්මේ දන්නවා කියලා මාන්නයක් ඇති කරගත්තා නම් එයාට ඒකම අසත්පුරුෂ ධර්මයක් වෙලා එතන ඇන හිටිනවා. ඊට පස්සේ වෙන ආරණ්‍ය වාසීය විනයදරය පාංශකූලිකේ ඔක්කොම සෙට් එක පෙන්වනවා. පෙන්ලා කියන මේ සෑම දෙයක්ම අසත්පුරුෂව පාවිච්චි කරන්න පුළුවන් සත්පුරුෂව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ වෙනවා ප්‍රථම ධානය. ප්‍රථම ධානය ආවට පස්සේ යා මාන්නයක් ඇති කරගන්නවා. මට හම්බෙච්ච ප්‍රථම ධානය මේගොල්ලෝ කොච්චර කල් භාවනා කරද එක්කෙනෙකුටවත් නැහැ. ඊකට ඔක්කොම නිකන් මේ නිකම්ම නිකන් භාවනා කරේ. මම වගේ නෙවෙයි. මං නම් දැන් ප්‍රථම ධානයේ ඉන්නේ කියලා එයා කල්පනා කරනවා නම් බුදුසසුන කියනවා යාට තණ්හා මාන දිට්ඨි වැඩි වීමට මේක හේතු වෙනවා. එයා කල්පනා කරනවා ප්‍රථම ධානයත් අනිත්‍යයි. ප්‍රථම ධානය දුකයි. ප්‍රථම ධායත් අනාත්මයි. ඒ නිසා මම මේකට බැඳීම ඇති කරගන්න නැතුව මම මේක ප්‍රතිපදාවට හේතුවක් කරගන්න පුළුවන් නම් එයා සත්පුරුසයි. නැත්නම් අසත්පුරුසයි. ඔබ අරගෙන යනවා දිගටම විස්තර කර කර විස්තර කර මේ මේ සංඥා වේදේත නිරෝධයට යන කම්ම කියනවා අසත්පුරුෂ වෙන්න පුළුවන් කියලා ලබන සෑම ගුණයක්ම Tamanට මේ අහිනියට හිටින්න පුළුවන්. සංඥා වේදේත නිරෝධය ලැබුව කෙනාට විතරයි කවදාකවත් වරදින්න නැතුව කෙලින්ම එක ස්ටෙප් එකකින්ම නිවනට යන්න පුළුවන් වෙන්නේ. එතෙන්ද යන කම්ම මෝහේ වැඩ කරනවා, තණ්හාව, ද්වේෂ, ditthිමාන වැඩ කරනවා. ඒ නිසා අපි මේ මොනවා ලැබුවත් ඒක මේ සාසනික වැඩක් මිසක් මම ලැබුවා කියන ලැහැඟීම ගත්ත ගමන් ඒක යාට මේ අලියට විලංගුවක් ගැහුවා වගේ හිටියේ. මහා දඩයක් බවට පත් අපි හිතන්න ඕනේ මේ අපිට අද සිල් රැක ගන්න හම්බෙලා තියෙන්නේ අපේ මේ මුතුන් මිත්තු මේ පරිසරය අපිට ගినాපු නිසානේ. සිල්ලක්යි කියලා සිල් නැති එකනට අපි දොස් කියන එකේ මොකක්ද ඇති වෙන්නේ? ඒ වගේම අපිට මේ භාවනා කරන්න පුළුවන් වුණා, භාවනා කරන්න ලැබුණයි කියන එක නොලැබිච්ච කතියත් හීන කරලා තුච්ච කරලා කතා කරන දෙයක් නෙවෙයි. මේ කායි කාගෙත් අනුකම්පාව නිසා කාය කාගෙත් මේ ඉඩ තිබුණ නිසා අපි කරගත්තා. ඒක හරි ගියයි කියනකො භාවනාව හරි ගිර ධ්‍යාන ලැබුවත් අපි හිතනවනේ මේක මට විතරයි මම තමයි ක්‍රමේ දන්නේ අනිත් සේරම නිකන් ඔය මල්ලෙන් ගහන කට්ටිය අර එහෙම කියලා කියන්න ගත්තොත් අර මියාචුකේ වගේ අර ඒ අල්ලන දේ අල්ල බදා ගන්න. නිකන් කින් අල්ලනවා. සත්පුරුෂයා කවදාවත් එහෙම නෑ සත්පුරුෂයා හැමදාම දන්නවා ඒක මේ රෙදි හොදන රෙදි නන්දට පට රෙද්දක් හම්බුණාට එයා දැනගන්න මේක හොදලා දෙන්නයි මට හම්බෙලා දෙන්න නැත්නම් පට රෙද්ද තියාගෙන අඳින්න නෙවෙයි. ඒ වගේ අපිට හම්බෙලා තියෙන මේ සාසනික දෙයක් හම්බෙලා දෙක පිරිසුදු කරලා තියලා අපි මැරෙන්න බෑ. නිසා ලැබෙන ලැබෙන සෑම දෙයකටම අන්‍ය වගේ තණ්හාමාන දිට්ඨි වලින් තොරව බලන්න පුළුවන් වෙනවනම් කවදාකවත් ඒක බර්ඩන් එකක් වෙන්නේ නැහැ. නිමුතර සමතය තෝරගන්න එක්කනට අනිච්චන් දුක්ඛන් අනාත්තන් කියන එක අමතක කරලා නෙවටන් අරගන්න. එතකොට ලැබෙන ලැබෙන දේ නාමකාර වෙනවා. වටිනා කියන වටන් අරගන්න. ඉතින් ඒකම ඌට දඩයක් මේ විලංගුවක් බරක් වඩටපත් වෙන තියෙන ඊට වැඩි. ඒකයි ඔය නිකාන්තයේ කතාව. ඒ නිසා අපි නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ කිසිම විදියකට මේ ශාසනයෙන් අපි යම් කිසි පහසුවක් අවබෝධයක් ලබනවා නම් ඒක තමන්ගේ බුද්ධියට ලැබිච්ච දෙයක් නෙවෙයි මේ ශාසනික පෙරහැර ඒක විසිතුරුවක්. මාතුලින් ප්‍රසිද්ධ වෙච්ච එක අනේ මට හොඳයි මට ඒකට සාක්ෂිකාරයක් වෙන්න පුළුවන්. වැඩ ගන්න පුළුවන්. එහෙම නැතුව මේ මම්මයි දක්ෂ මටයි පුළුවන් උනේ අනික් කටියට බෑ කියලා හිතුවොත් ඒක හරි විශාල මේ අසත්පුරුෂ වැඩපිළිවෙලක්. ඒක වටින්නේ නැහැ, සාසනයට වටින්නේ නැහැ. ඒකයි කියන්නේ මේ අධිගම අපිච්චතාවය කියලා සරුවත් යනතේ වටිනා ගුණයක් පෙන්ලා දීලා තියෙනවා. මුන්න දෙයක් අධිගම කෙරුවත් ඒක කියාපාන්න යන්න එපා. කියාපානකොටම තණ්හාමාන දිටි වැඩෙනවා. වැඩුණොත් ඒ පුද්ගලයාට කටුසයකාරී මේ මොන කතරම් බැඳා වගේ කියලා ගමේ කතාවක් කියන්නේ වගේ මේ මනසට ඒක දරා ගන්න බැරුව යනවා. අපි හිතන්න ඕනේ අපි මේ දඟල දඟලි හැටට බannකොට සරුවත්යන්හන්සේගේ ಗುಣ තරාජයක දාලා මනිනවනම් මොනවද මේ අපි මේ අල්ලගෙන මේ දඟලන්නේ? ඒකට මහරහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ಗುಣත් එක බannකොට අපි මේ මොනවටද මෙච්චර දඟලන්නේ? පොඩි දෙයක් නෙමෙයි වටිනවා තමයි. නමුත් කවදාවත් තව කෙනෙක් අත්ුක්කංශන පරවම්බණය පිණිස කෙනෙක් පහත් කරන්න හෝ තමන් උසස් කරන්න හීනකින්වත් නොවේවා කියලා ගන්න ඇත්තටම මේ විපස්සනායේදී ගරු කරන තන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මෙම ඉස්සර කරගන්න. එහෙම නැතුව මේ සරෝපිත්තල මොනවාරි කෑයි අල්ලගෙන රත්තරන් රත්තරන් කියන පටන් ගත්තොත් ඉතින් අර කිව් විදිහටම බලංගොඩ අනන්තමච්චාම වගේ ඉතින් මාර බල වේගවලට අහු වෙනවා තමයි. විපස්සනා ගත එක නහු වෙන්න දෙයක් නැහැ. මොකද පටන් ගන්නකොටම අතේ පොල් තෙල් ගාගෙන ඉතින් ඔස් කපන්න තමයි වෙන්නේ. ඔක ඇලවෙනවා. ඉතින් පොල් තෙල් ටික ගාගෙන ඉන්න නිසා ඇලවෙන්නේ නැහැ. ඒ වගේ safety first method එකක් තියෙන විපස්සනා. මෙතන ඉන්න කට්ටිය කොයිකොර විපස්සනා කරනවද කවුරු සමත කරනවද මන් දන්නේ නැහැ. මේ මූල ධර්මයේ වශයෙන් කියන්න තියෙන්නේ උපරිමේ සමතෙන් තියාගන්න මැරුණත් මගේ ඔළුව නිවන දිහාට වැටේවා කියලා ප්‍රාර්ථනා කරන අනිකයි තියෙන්නේ. දැනගන්න ඕනේ ඒක. ඈ ඈ නෑ ඒක තමයි අර සෝහන්ති ඇවි කොහොමද ඒක මනින්නේ කියලා. පිපුණු මලේ රුව එමල දකීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා කියන්නේ අපි ඔක්කොම පිපිච්ච මල් තමයි ආයේ. ඔක මේ අඳහර පාන දෙයක් නැහැ. නන්දමාලිගේ සින්දුවක් තියෙන්නේ පිපුණු මලකේ. ඒක තමයි අපි අප වගේ ඒ කියන්නේ අපි වගේ මොඩ් නැහැ කියන එකයි ඒ කියන්නේ. හැම යෝගාවචරයකම පිපිච්ච මලක්. අර ගියත් නැති වුණා. අය ඔක එබි එබි බලන්න යන්න එපා ලිදට බිල බලන්න එපා කටුවෙන් පිටියේ තියෙන හේවනල්ල බලන්න එපා මම ලස්සනද මම ලස්සනද කියලා කහ ගහන්න යන්න එපා යෝගාවචරකම කියන්නේම ලස්සන දෙයක් ඔකට ආය අලුතෙන් උපදාන දෙයක් නැහැ. ගාරයට වැඩි ලොකුයි කියන දෙයක්වත් නැහැ. ඒ නිසා උඹ මලක් තමයි උඹ දුවේ ආයේ බීවි බලන්න එපා. ඕක දෙයා උඹ උඹේ වැඩක් බලාගන්න. ඒක කියා පාණ්ඩ යන්න එපා. ඒ හරි අජුවයි මේ මේ වැඩේදී අන්තිම අජුවයි. වෙන ඕන තැනකදී ගැලපෙනවා. මොකද අනිත් වගේ තියෙනනේ પરමාර්ථ තියෙනවානේ. මේකෙදී නෑ. මේකේ තියෙන්නේ මේවන ගලවලා දාන එකනේ. තණ්හාමාන දිට්ඨි වශයෙන් ගලවලා දාන නිසා කිසිසේත්ම එපා මේ වන් අප්මන්ෂිප් එක නහයෙන් බලන ගති එනවා ඒක ඉතින් අපි අර අර කෙලස් ගතියට එනවා එනකොටම සත්පුරුෂය දිහා බලලා ගෞරව කරලා අනේ මගේ මේ මේ කැත ගතියට නිඳා වේවා කියලා ඒවා නිග්ගහිතබ්බේ නිග්ගහිතබ්බන් කියලා දෙනවා තුච්ච කළා කතා කරනවා තුච්ච කළා කතා කරනවා ගරුකට යුතුයදී ගරුකට කරනවා අනේ වගේ වෙන්න නම් ඉතින් ඇසුරම තමයි දුවට භාවනා කරව පිරිච්ච තැන් ඇසුරු කරනකොට තේනවා අනේ ඒ ඇත්තට කොච්චර නම්බු ලැබිය යුතුද නමුත් නිකම් මේ කිරිවැදින ගෝයන් කරලා බිමට දෙන්න වාගේ උණ ගහක මුදුනට පහතර පහත් වෙන්න වගේ එන්නේ එන්නේ ඒ නිර්හංකාර ගති මතු වෙන්නේ සරුවඥාන්ති ඉස්සලා අපි කවුද? ඉතින් ඥානරාම සෝන්සේ එක දවසක් මට කියනවා මේ මේ මෑතකදී අපවත් වෙච්ච හාමුදුරු කෙනෙකුට ඕනට වැඩි ಗುಣ ගායනාවක් කරලා. ඉතින් ඒ සාන්ත කියනවා අනේ මේ ඇත්ත ಗುಣ ගායනා කරනකොට සීමාවක් දැනගන්න එපායි. අසීමිත ගුණ ගායනා කරනවා නම් ගුණ ගායනා කරුwidetilde සරුවචනන්සේගේ විතරයි. එහෙම තියේදී වෙන කෙනෙකුගේ ගුණ ගායනා කරන්න ගත්තොත් ඒක සරුවචනන්සේට කරන නිග්‍රහ බව මේ අතන තේරෙන්නේ මේ පොඩි ලාමක දෙයක් කරන මහලුකට ගුණ කියන්න හදනකොට මේ නියම දඹරත්තරන්ට මොකද වෙන්නේ? ආයිව කරන්න එපා. ආයිවට සීමාව තියෙන. ඒ தත්ත්වෙ දෙන්න. නමුත් අසීමිත ගුණ ගන්න පුළුවන් සරුවචනන්සේක විතරයි. ඉතින් මේ පිට තියෙන අපි ඔක්කොම හිතා ගන්න ඕනේ අපි මේ මේ ඉරහඳ හඳ අතරමැද තරු වාගේ ඉරත් එක කණාමැදිරිය වාගේ අපි අපේ මට්ටම දරගන්න. ගංගානංගගේ වැලියටයක් වගේ. මේ මහායාන බුද්ධාගම ලියලා තියෙන එකයි ඒකට ඇවිල්ලා සත්තුත් පහරන. ඒක හොදලා ගොඩනැගිලි හදන්නත් ගන්න. නමුත් ඒක වැලියට එන්න හම්බවන්නේ නැහැ. මොකද ළඟ තියෙන වැලියට ඒකේ කිසිම ಗುಣ විශේෂයක් නැහැ. දෙකම වැලියට. ඒ නිසා රහත් වෙච්ච ගමන් කියන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ අතර තවත් නමක් බවට පත් වුණා. හැමතැනම ලියලා තියෙන්නේ රහත් උනායි කියන එක report කරන්නේ මෙහෙමයි. උන්වහන්සේ රහතුන් අතර රහතුන් වහන්සේලා අතර තවත් කෙනෙක් බවට පත් වුණා. එතකොට ඔටුන් පැලන්දුවා, convocation එකක් තිබ්බා, තෑගි දුන්න මොකක්වත් නැහැ. රහතන් වහන්සේලා තව කෙනෙක් බවට පත් වුණා. ඒකට තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. හොඳයි මේ ධර්ම සාකච්ඡා නෙවෙයි මේවා නිකන් කයිවාරු. ඒ නිසා අපි තුනමාරයි වෙලාවෙ මෙතනින් නැතර කරන්න අවසරයි. ඒක තමයි ඇහුවේ ඔච්චර වෙලා. නෑ අපි දෙකමාරට ඉවර කරන්න තියෙන්නේ මේ දැන් අද දැන් තුනමාරයි වෙලා. අපිට තුනේ එකමාර දෙකමාර විතරයි. ඉතින් ඒක අද ඉන්ටර්විව් කරන්නයි නෑ ඒක තමයි ඉන්ටර්විව් දෙකම එකට දැම්මනේ මම කියන්නේ එකක් එක දවසේ දාමු කියලා කිව්වේ. එකක් එක්ක ඉන්ටර්විව් එකක් ධර්ම සාකච්ඡා අය නෑ පැය භාගයක් විතර තියන අර ටික ටික ටික ටික ඔක ඉතින් ඔය කතා කර කර ඉන්න ගියා වෙලා යන කොහොම හරි කාරණාව සිද්ධ වෙනව නම් භාවනාවට රුකුලක් වෙනව නම් වෙලා ගත්තත් කමන්නේ කොහොම හරි ඉන්ටර්විව් එක සිද්ධ වෙනව නම් හරි ඉතින් ඒක නිසාට මේ දැන්ට බෑ මොකද දෙනෙක් ඉන්ටර්විව් කරන්න ඉන්න නැත්නම් එනවනම් දවසක් දාන්න සම්පූර්ණයෙන්ම ඉන්ටර්විව් වලටම ඊට පස්සේ දවස් දාන්න ළමයි අන්තිම දවසට කලින් දවස් ටික දවස් දෙකක් අර මේ රිට්‍රීට් එක ඉවර වෙනකොට හැම කෙනෙක්ම ඉන්ටර්වයුව වෙලා තියෙනවා. මේ අන්තිම දවස් දෙකේ කට්ටිය ගත්තා දෙකට බෙදුවා හැම කෙනෙක්ම ෆේස් කරන්නේ. නෑ උංගෙ දෙනෙක් ඇවිල්ලා නෑ ආපු නැති කට්ටිය ඔක්කොටම ඉන්ටර්වයුව එකක් වැටෙනවා. ඒක අවශ්‍යයි. එතකොට තමයි මේ රිට්‍රීට් එකේ කරගෙන තියෙන අයිටම්ස් ටික ඔක්කොම කවර වෙන්නේ. හොඳයි එවනම් අපි මෙතනින් නතර වෙනවා. මොකද හතරට අපිට වාඩි වෙන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා ලක්මන් කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවට මේ කල්පනා කරා හිතා ගන්න ඕනේ අපි පොඩි පිරිසක් වෙලා එකතු වෙලා කිරුවට සම්පූර්ණ සාසනයට අයිති ප්‍රධාන බාහිරතුවයක් අපි මේ උතුර දරාගෙන මේ යන්නේ. ඒක නිසා මේ පොඩි වැඩක් නෙවෙයි අපි කරන්නේ. දිව්‍යෝ බ්‍රහ්මේ පවා සතුට වෙන ධර්ම සාකච්ඡාවක් මේ කෙරෙන්නේ. ඉතින් ඒක කරනකොට අපිට උපදින යම් කුසලයක් යම් පිරිසිදු මානසික තත්වයක් එනවනම් ඒ දේවල් ඇත්තටම අපි ඉතාම නිර්හංකාරව මේ ස්ථාන තනුව වැඩු මේවා රැකගෙන ආපු පේන නොපෙනෙන සෑම සත්පුරුෂ මණ්ඩලයකටම මේ මුදුන් ඇවරියෙන් පූජා කරනවා වගේ උතුම් කොට පූජා කරනවා වගේ ඒවා පූජා කරන්නත් ඕනේ තනුව වැඩි දෙමව්පියෝ ගුරුවරුන්ටත් පත් කරන්න ඕනේ. එතකොට තමයි මේ සිද්ධිය ආගමික ධාර්මික ක්‍රමයකට කෙලවරක් වෙන්න පුළුවන් වෙන්නේ. මේකට අපි කියන්නේ පේන නොපෙන නැත්නම් පින් පැමිණීම කියලා. නිසා සිළු දිනාම මේ වෙලාවේ මේ වගේ පේන නොපෙන කාටත් පින් අයිති වේවා, ඥාතිට පින්වත් වේවා කියන අදහස ඇතුව අපි සිළු දිනාම මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයටපත් වේවා කියලා සාදුකාරය දෙමු. හොඳයි.